අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් නිසන් වනේ අපේ සතිපතා කරන ධර්ම දේශනාව සඳහා වෙන අවස්ථාවක්. ඉතින් අපි ධර්ම දේශනාවකට ඇරසලා ඉන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්කවේ අසුතවතෝ පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධර්මෝ අකෝ විදෝ සප්පුරිස ධර්මේ අවිනීතෝ නිබ්බානං නිබ්බානන්ති සංජානාති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සන්න වනේ මේ බ්‍රහස්පතින්දා සතිපතා නිචිපතා කරගෙන ඉන ධර්මදේශනා මාලාවට අපි මාතෘකාවක් වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ සබ්බාසව සූත්‍රය. ඒක මජ්ක්‍ධිම නිකාය කියන පොතේ මුලින්ම සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඒකත් සරුවච්ච දේශනාවල් ගොඩක් සම්පින්නනය කරපු සරුවච්චන් වහන්සේ විසින්ම දේශනා කරන ලද වටිනා සූත්‍රයක්. හුඟ දෙනකොට ඒක අර්ථ තේරුම් ගැනීමේදී අපහසුතාවලට පත් වෙලා තිබුණ නිසා මෑතක් වෙනකන් ඒවට අර්ථ කතා සැපීම වේගෙන් සිද්ධ වුණේ නැහැ. කෙසේ නමුත් ඒ ත්‍රිපරිවට්ට වෙච්ච එහෙම නැත්නම් ඔක්කොම වගේ සංග්‍රහ වෙච්ච සූත්‍රයක් නිසා බුද්ධ ආගමේ භාවනාවේ ප්‍රබෝධයත් එක්ක පසුගිය කාලයක කාගෙත් වගේ අවධානයට යොමු වුණා. සබ්බාසව සූත්‍ර සබ්බ ධම්ම මූලපරියාය මේකට කියන්නේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය කියලා. ඒ සියලු ධර්මයන්ගේ මූලික පරියායන් සරුවචනන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ සඳහා නිදර්ශන 24ක් අරගෙන එහෙම නැත්නම් නියමු පරීක්ෂණයක් වශයෙන් අරගෙන ලෝකයා ඒ දේවල් දිහා බලන ස්වභාවයත් යම් වෙලාවක කවුරු හරි ශික්ෂාවකට හික්මීමකට යෝගාවචරයක් වෙන්න එහෙම නැත්නම් Brahmacharya රකින්න කෙනෙක් බවට පත් වුණාට පස්සේ වදිහා බලන ආකාරයත් ඊට පස්සේ හරියට දැක්කට පස්සේ රහතන් වහන්සේ නමක් ඒ දේවල් දිහා බලන හැටිත් ඊට පස්සේ සරුවච්චන් වහන්සේ වෙන තමන් වහන්සේ ඒක දිහා බලන හැටිත් කියලා හතර ආකාරයකට විස්තර කරනවා. ඉතින් ඒක මම හිතනවා හොඳ අධ්‍යාපන ක්‍රමයක්. ඉස්ලාම උගන්වන්නේ කවුරුත් බලන සාමාන්‍ය හුදි ජනතාව බලන ස්වරූපේ අසුතෝතෝ පුතුජනෝ කියලා එකට සරුවච්චන්සේ සඳහන් කරනවා. ඒක ඉතින් පසු කාලීන අටුවාචාන් වහන්සේලා අන්ධ පෘථග්ජනයා කියන නම දාලා තියෙනවා. අසු විරු ඥාන නැති ආර්යයන් වහන්සේලා නොදැක්ක සත්පුරුෂයන් නොදැක්ක කෙනෙක්. ඉතින් අන්න ඒ කෙනාගේ පැත්ත තමයි ලෝකයා කියලා අපි සඳහන් කරන්නේ. බාහිර ලෝකයා. ඉතින් ਸਰුවචනන්සේ ඒක අහක දාලා නැහැ. ඒකෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒකෙන් පටන් අරගත්තාම භාවනා කරන කෙනෙක්ගේ තියෙන චිත්ත tattwa සියල්ලම ඒ අසුත පුදුජනය සංජානනය කරනවා. ඒක හරි පුදුමයි. ඒ කියන කාරණාව භාවනා කරන කෙනෙක් යම් ආකාරයකට මේ මේ පෙන්නන 24 ආකාරය භාවනා අරමුණු කරගන්නවද එහෙනම් එගොඩ වෙන්න ඒ දණ්ඩ පාලමක් කරගන්නවද එයා හිතන්නේ මම විතරයි දන්නේ මේ කමටහන් මම විතරයි මේවට අයිතිවාසිකම තියෙන තාම ළඟා වෙන්න බැරි වුණාට කියලා. නමුත් ඕනේ අශ්‍රතවත් පෘතුජණේ කුප්පත්තියම මේ ඔක්කොමත් අරගෙනමයි උපදීන්නේ. එයා ඒවා විශේෂණය කරලා නැහැ ඔක්කොම කලව මේ තියෙන්නේ. ඒ වගේම හැංගීමක් විතරයි තියෙන්නේ. උරගා බලලා නැහැ, ප්‍රත්‍යක්ෂණය කරලා නැහැ. නමුත් මුරගා බැලීමට ප්‍රත්‍යක්ෂණය කිරීමට කුසලතාවය තියෙනවා. එහෙම නැත්නම් විභව ශක්තිය විභව ශක්තිය තියෙනවා. තාමික ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා බුදුජානනාංශය අඳුල්ලා දෙන කිසිම දෙයක් නැහැ ලෝකෙට. බුදුජානනාංශර තියෙන එක ඉස්මතු කළ දක්වන එක විතරයි පෙන්වන්නේ. ඉස්මතු කළ දැක්කුවාට ඒක ඉස්මතු කර ගන්න ඕන එක දිගේ යන්න ඕන කියලා හිතෙන්නේ සීක පුද්ගලයෙකුට විතරයි හික්මන කෙනෙකුට විතර අනික් කටියෙන් සාමාන්‍ය දේවල් එක්ක ඒක පටලවිලා තියෙනවා. ඉතින් බුද්ධෝත්පාද කාලේදීත් නැවතත් වෙන්නේ ටික තමයි. සාමාන්‍ය දේවල් එක්ක ඔය පැටලලා යනවා. මඩත් එක්ක මැණික් පැටලිලා යනවා. බැතත් එක්ක කාටුව පැටලිලා යනවා. ඉතින් එතකොට ඒක පවතින්නේ නැහැ. පැවතුනත් අවශ්‍ය දෙයට අවශ්‍ය ඒ ගරු තන්හිතිය සලකන්නේ නැති වෙනකොට ඒගේ ආනිසංස නැති වෙනවා. ඒ නිසා අපි අසෘතවත් පෘ탁ජනෙක් මට්ටමක ඉඳලා සුතවත් අරිය ශාවකයෙක් බවට පත් වෙනකොට නැත්නම් අන්ධ පුත්ත්ජනෙක් ඉඳලා කල්යාණ පුත්ත්ජනෙක් බවට පත් වීම මේ වගේ අපි හමු වෙලා කරන වැඩකින් එක ආනිසංශයක් හඳුන්වා දීමක් කරනව නැවතත් අර ਸਰවඥාන්සේ ඉස්මතු කළ දක්වපු දේ මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාව සඳහාම ගත කරන අපිවත් අඩු ගන්න ඒකට ප්‍රමුඛතාවය දීලා ප්‍රවණතාවය දීලා කටයුතු කරනවද නැත්නම් අපිත් ඒ ශික්ෂාගරුක කියලා කිව්වට ශික්ෂක කියලා කිව්වට ඒක හික්මෙන කෙනා වුණාට සාමාන්‍ය ලෝකයා විදිහට ඒකත් ඔය ආවට ගියාට part time කරනවාද ඉතින් කරනවා නම් එහෙම කරනාට සංවේගී පිණිසත් මේ කතාව උදව් වෙනවා ඒ වගේම හොඳට ඒක කරගෙන යන කෙනෙක් ඉන්නවනම් තේරෙනවා බුද්ධ හසුත්පන්නාසල ඒ වගේ දේවල් කොච්චර අගය කරලා තියෙනවද කියලා. මේ පුංචි පටන් ගන්නම පුදුම අගය කිරීමක් කරලා තියෙනවා. මොකද මේ බුදුහාමුදුර කරන්නේ හරියට කරන එකනට සාදු කියන එක මිසක් ආ කරන්නේ නැතිව වර්ධනය කරන්න දොස් කියන්නේ නැහැ. ඒකයි බුදුරජාණන්සේගේ විනයයි ලෝක විනය අතර වෙනස. අනික් කට්ටිය නොකරන අයට බනිනවා, වර්ධන කට්ටියට අදොස් කියනවා. ਸਰවචනාසතිය එහෙම කන්නේ නැහැ. ਸਰවචනාසතිය හරියට කරන එකට මුදිතාවක් ඇති කරලා සාදු කියමනේ අර ඔක්කොම සම්මත ක්‍රමයකට, සભ્ય ක්‍රමයකට උනන්දු කරවීමක් කරනවා. ඉතින් ඒ නිසා එහෙම කෙනෙකුට තේරෙනවා මේ බුද්ධ ඥානසේ පෙන්වන්නේ මහා ලොකු ගැඹුරු දේවල් නෙවෙයි මේ සරල දේ සහ ඒකට කැපවීමයි. ඒක නිජපතා කිරීමයි. ඒක නිජපතා කරන්න හෝ කැප වෙන්න බෑ. Taman අදහස තේරුම් අරගෙන හිටින්න නැත්නම් අදහස තේරුම් ගන්න ගන්න ගන්න ඒකට අප කැප වෙන ගතිය එනවා. ඒක බුදුහාමුදුරනේ ඒක න්‍යාය ධර්මයක්. ඉතින් යනෝ බලනකොට අපි පහුගිය ටිකේ මේ පඩ ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධාතුන් කොහොමද පෘථක්ජනෙක් බලන්නේ? කොහොමද ධාතු මනසිකාරය කරන යෝගාවචරය දකින්නේ කොහොමද රහතන් වහන්සේ නමක් දකින්නේ කොහොමද සරුවච්චන් වහන්සේ දකින්නේ කියන වගේ කරුණු අපි ඒ මූලපරියාය සූත්‍රයේ මුල් දේශනාවලදී ගත්තා ඊට පස්සේ භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම ආදී වශයෙන් මේ ලෝකේ තියෙන ගූඪ ධර්ම තියෙනවනේ දෙයියෝ කිව්වාම බ්‍රහ්ම කිව්වාම ගූඪ ධර්ම වගේ තියෙනවා සර්වචන විග්‍රහයක් තියෙනවා මේ භවතලවල ඒ ඒ දේවනිකායන් පිළිබඳව එව්ව පිළිබඳව අසුවිරු ඥාන නැති පෘ탁ඥය බලන හැටි යෝගාවචරයේක් නැත්නම් සීක පුද්ගලයේ බලන හැටි රහතන් වහන්සේ නමක් බලන හැටි බුදුරජාණන් වහන්සේ බලන හැටි ඉතින් ඒ තලවලට යට ඉඳගෙන තමයි පෘථග්ජනය බලන්නේ. බුදුරජාණන්සේ උඩ ඉඳගෙන බලන්නේ. සර්වඥාන්සේ විතරෝ එකක්වත් ලොකු නැහැ. රහතන් වහන්සේත් ඒ මට්ටමට බලනවා. සීක පුද්ගලයා වරක දෙයියන්ට යට වෙනවා, සාරක දෙයියන්ට උඩට යනවා. ඒ පුද්ගලයා අතර ඒ ජීවිතයේ එකම ජීවිතයේ විශාල පරිණාමයක්, පරිවර්තනයක් සිද්ධ වෙනවා මේ ගුඪ ධර්ම සම්බන්ධව. පේන්නේ නැති දේව ප්‍රජාපති, බ්‍රහ්ම ආදී භූත ආදී දේවල් අద్භූත විදියට පෙන්වනට ඒ තේරුම් ගන්නවා සංජානනයක් පමණයි කියලා. මේ ලෝකේ තියෙන යමක් හඳුනා ගැනීමට දීලා තියෙන ලේබල් එකක් විතරයි. අනිකුත් ලේබල් අතර පටවි කියන ඒ හඳුනා ගැනීමත් වගේම තමයි මේ දේව බ්‍රහ්ම කියන දේවලුත් ඒ විදිහටමයි තිනින් එහාට දෙයක් නැහැ. ඊට පස්සේ ආභාස්තර සුබ කියන වේයප්පල අභිභූ ආදී ඒ දේව තලවලට ගියාට පස්සෙත් මේ භාවනා කරන එකට පේනවා ඒක වෙනම මේ ලෝකෙට හැතැම්ම ගන්න කැතින් තියෙන තව ලෝකයක් නෙවෙයි මේ වර්තමාන මොහොතේම හිතේ පවතින එක සංජානනයක්. ඒකටම හරියට හිත දාලා හිටියොත් අනික් සියල්ල ප්‍රතික්‍රියප කරලා එතකොට අපි බ්‍රහ්ම ලෝකේ ඉන්නා වගේ තමයි. බ්‍රහ්ම විහරණ කියලා කියනවා. බ්‍රහ්මා වාස කියලා කියනවා. ඉතින් ඒක මේ මෙතන වර්තමාන මොහොතේම තියෙන එකක්. ඉතින් අපි කාමයේ දිගේ ඉනකොට අපිට ඒවට යන්න බෑ. මොකද හේතුව දෙකක් එකකට විඤ්ඤාණයට ගන්න බැරි නිසා. ඉතින් ඒක සුද්ධ කරගත්තට පස්සේ අපි වට කියනවා ඒ ඒ ධ්‍යාන එහෙම නැත්නම් අරූප ධ්‍යාන කියලා ඊට පස්සේ ආකාසානංචයතන විඥානංචයතන අකින්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ආදි වශයෙන් මේ ලෝකෙදී කෙනෙක් අරූප ධ්‍යාන වලට ගිහිල්ලා ඔය කියන බ්‍රහ්මතල මැරෙන්න ඉස්සෙල්ලම මෙලවදී අත්දකින්න හැටි යම් හේයකින් ඒක නිවනට එහා තියලා අගේ කරොත් මරණයමත් ඒවට යනවා. ගියාට පස්සේ සොරි තමයි. ඒක නිකන් හරියට බරපතල වැඩ ඇතුව සිර දඬුවකට අහුණාගේ එළියට එන්න දෙන්නේ නැහැ. අතට දාලා ලොක් කරනවා. ඉතින් මෙහෙන් දැද්දි අපිට යන්න පුළුවන් එන්න පුළුවන්. එහෙට ගියාට පස්සේ ආයෙ බෑ. ඊට පස්සේ කොච්චර දෝ ආවුස ගන්නක් තියෙනවා මාස 18ක් හිට දඬුවම නම් 18ම ඉඳලා තමයි එළියට එන්නේ. හදිසි සමාවක් නොලැබුණා. දෙන්නෙත් නැහැ මාස 18 ඒවා කල්ප 18ක වගේ තමයි දෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඇල්ලුවොත් අහුවෙනවා. හරියට ඩීප් ෆ්‍රීසරයක් ඇතුළේ දාලා වැහුවා වගේ මැරෙන්නේ නැහැ. ඔහේ සීතල වෙලා එහෙම ඉන්න එකයි තියෙන්නේ. කුණු වෙන්නෙත් නැහැ. ආයෙ ෆ්‍රීසරේ කරලා එළියට ගන්නකම් හරි. ඒ නිසා මේකේ ඉන්නකොට තියෙන්නේ වට යන්න පුළුවන්, එන්න පුළුවන්, පැන පැන බලන්න පුළුවන්. ඒ නිසා මනුස්ස ලෝකේ ඔක්කොටම උඩින්. මොකද ඒක යන්න පුළුවන්, ඉන්න පුළුවන්. විශේෂයෙන්ම සීක පුද්ගල අවස්ථාවේදී. එතකොට පේනවා ඒක නිකන් මේ ආණ්ඩුවේ කක්කුස්සි වගේ එකක්. ඕන්නම් ගියා වැඩේ කරගත්ත ආවා. සමහර කක්කුස්සි දිනවා ගියාට පස්සේ දොර වැහෙනවා. ලොක් වෙනවා. ඉලෙක්ට්‍රොනික ඇරෙන්නේ ඉතින් ඊට පස්සේ ඊගාසර එකක් වෙනකොට තමයි ආය ඕන වෙන්නේ එතකන් ඉන්න. ඉතින් ඒ නිසා ඔය දේව ලෝක බ්‍රහ්ම ලෝක ගැන හදාරන්න ගියාම ඒක යන්න එන්න පුළුවන් ස්වරූපෙදීදී ඒකට ප්‍රේම කරන්න ගත්තොත් ඒක පේනවා නිවනට නිඳා කරනවා කියන. ඒ වගේ දේවල් වලට ප්‍රේම කරනවා කියන්නේ තිබුණට හොඳ තනක් බව හැබෑව. නමුත් මේක බුද්ධෝත්පාද කාලයක් නේ. ඊට වැඩිය හොඳ දේවල් තියෙද්දී අපි වගේන බලන්නෙත් නැතුව ඒ වගේ දේවල් නොවීම සඳහායි ਸਰවඥාන්සේ මේක සාපේක්ෂතාවයකට දාලා මේ යන ගමනේදී ඒ වගේ ස්ථාන එහෙම නැත්නම් අපේ සිටිපාද යනට හම්බෙන අම්බලන් වාගේ මඩන් වාගේ එහෙම නැත්නම් නැවතුම් පොළවල් වාගේ නැවතුම් පොළව ඇත්තටම අවශ්‍යයි. නමුත් නැවතුම් පොළව පදිංචි වෙන්න යන්න හොඳ නැහැ. පදිංචි වුණොත් සිටිපාද යන කට්ටිය නෙමෙයි බිස්නස් කට්ටිය තමයි ඉුවේ පදිංචි වෙන්නේ. ඒකක් දෙන්න නෙමෙයි තේ එක පිඟුලා ලාභයක් ලබන්නයි. ඉතින් අන්නේ වගේ මේ 24 පොළ උගුල් 24ක් කියලා පෙන්වන්න පුළුවන්. අපි බොහොම අගය කරන දේවල් තමයි. අපි යන ගමනේ මග තියෙන හැතපොන් කණුවාගේ. ඒ හැතපොන් කණු පහු කරන නම් මිසක් ඒ හැතපොන් කණුව ඉඳගෙන වාහනේ නතර කරලා හැතපොන් කණුර වැඳ වැඳ මල් පූජා කර කර ඉන්න යෑමක් නැහැ මෙතන. පහු වෙන බව දැනගන්න ඕනේ. ඒකට හරියටම පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අරූප ධානය ගත්තත් ඒ අරූප ධානත් මග පහු වෙන බව, හැතපොන් කණු පහු වෙන බවට ලකුණු. හැබැයි එකකවත් ටැග් ගහින්න බෑ. මෙත්ැහි වෙන්න බැරුවා මෙත්ැහි කරන සුළු දේවල්. läග ගන්න වගේ සුළු දේවල්. ඊට පස්සේ ditta sutta muta විඤ්ඤාත. අපිට මේ ඇහි පේන දේවල් ඒක නිකන් රූප වාහිනියක පේන රූප වගේ එකක් එන්නේ ඒක ඊගාවකෙන් තල්ලු වෙනවා. එහෙම නැතුව මේ එකක් අල්ලගත්තොත් අල්ලගන්න දෙයට අහු වෙනවා. <clears throat> ඇල්ලුව දෙයට අහු වෙනවා. අහපු දෙයකට අල්ලගන්න ගියොත් ඒකට අහු වෙනවා. මුතේ කියලා අපි දිවට කන්ට නාසයට වැටහිච්ච දෙයක් අනේ හොඳයි මේ ඔක්කොටම වැඩිය හොඳයි මේකමයි හොඳද කියලා ඒකට සම්මාන දීදී නතර වෙන්න කිව්වොත් ඒකට අහු වෙනවා විඤ්ඤාතය කියලා තමන්න කල්පනා වෙච්ච දෙයක් එහෙම නැත්නම් වෙන්කොට හඳුනාගත්ත දෙයක් අගය කරන්න ගත්තොත් විඤ්ඤාණය රජ වෙනවා ඒකම අවබෝධයට ඇණයක් වෙනවා අරියාදුවක් වෙනවා ඒක හැබැයි දන්නේ නැතුව ඒකට යන්න බෑ එනිසා ඒව දැනගෙන ඒව අල්ලන්න ඕන සුඛනම් මේ විදියට ditta sutta putta විඤ්ඤාත කියලා අපිට තොරතුරු ලැබෙන ක්‍රම හතරක් තියෙනවා. මේ වර්තමාන ජීවිතේ ඒ ලැබෙන තොරතුරු හත හතර පණ තියෙන බවට ලක්ෂණයක් කරගන්නවා මිසක්කා ඒ තොරතුරු වලින් මම පෝෂණය කරන ඒ තොරතුරු වලින් මාන්නේ පෝෂණය කරන මට්ටමට ගියොත් යාට හරි අමාරු වෙනවා ඉක්මවන්නේ தත්තේ විනිවිදින්නේ தත්තේ හරහා බලන්න මේ විපස්සනා උගන්නේ මේ ඔක්කොම දැකගෙන හරහා බලන එක ඊට පස්සේ ඒකත් නානත්ත් සබ්බ කියලා මේ දේවල් දිහා බැලීමේ දෘෂ්ටි කෝණ තියෙනවා. ඒකත් වශයෙන් සමස්තයක් වශයෙන් මේ ඔක්කොම එකයි එකේ අංශ වශයෙන් දකින්න පුළුවන්. නැතුවකේ දැනෙන මේ අංශුව ආරාංශුවට වඩා වෙනස් කියලා නානත්ත් ස්වරූපෙන් දකින්න පුළුවන්. ඒවා ඒකට කියනවා සමස්තයක් වශයෙන් බලන ක්‍රමය සාමාන්‍ය ආගමක උගන්වනවා. මේ ඔක්කොම එකයි. නැත්නම් එකම දෙයයන් ආංශේ මම ලද එකම ලෝකේ නානත්වය කියලා කියන්නේ විද්‍යාව. තඹ කියලා කියන්නේ වෙන જાතියක්, ඇලුමිනියම් කියලා කියන જાතියක්, තුත්තනාගම් කියන්නේ වෙන જાතියක්. වට වෙන වෙන මූල ධාතු ස්වરૂප තියෙනවා. ධාතු ගුණ තියෙනවා. ඒක එක එකක් හදාරන්න පුළුවන්. ඒවා ලෝකයෙන් ස්වාධීනව හැසිරෙනවා. ඒවා නානත්තයි. මේ විදිහට ඒකත් නානත්ත දෙක හැම වෙලාවෙම ගැටෙන සුළු බවක් තියෙනවා. ලෝකාගම් වලින් සාරවත්ඥාන්සේ විතරයි ඒකත්වේ නානත්වයේ දෙකම ශිෂ්‍යයන්ට උගන්වන්නේ. දේවවාදී ආගම් වල ඒකත්වය උගන්වන්නේ. ඒ කියන්නේ සමස්තය බලලා දෙයයන් ආසට ਸਰබලධාරී කෙනාට වැඳගෙන ඉන්න විවේචන කරන්න යන්න එපා. කපන්න කොටන්න යන්න එපා. කෙපුවොත් කෙටුවොත් දෙයයන් ආසට කරන මූල මවුන් කරවන්න කරන නිග්‍රහය. මොකද ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. ඒක හිතාමතා කරන ලද්දක් ඥානවන්තයි. අපි වගේ නිකන් මේ හුදී ජනතාවට කපන්න කොටන්න බෑ. ਸਰවඥාන්සේ විභජ්‍ය වාදයක් ඉදිරිපත් කරා. නානත්ත්ව සංඥාවටත් ඉඩ දීලා තියෙනවා. ඒක භවනා කරනකොට ගන්නවා අපි අපි භවනා ලෝකයට ඇතුල් වීම සඳහා ලෝකේ ඔක්කොම භවනා අරමුණු කරගන්නේ එකක් අරගෙන ඒක ප්‍රවිෂ්ඨ දොරටුව බවට පත් කරගන්නවා එහෙම නැත්නම් විපස්සනා අභිනිවේෂයක් බවට පත් කරගන්නවා ඒ ගන්න දෙයට අපි අරමුණ කියනවා ඒක හොඳට හදාරනවා ඒක ලෝකයෙන් වෙන් කරලා අරගන්න අරගෙන ඉවරලා ඒක හැදෑරීම තුලින් ලෝකෙට යනවා ඒක අද විද්‍යාවේ හෙලෝග්‍රැෆික් චිත්‍ර මාර්ගයෙන් පෙන්නනවා හෙලෝග්‍රැෆි චිත්‍ර කියන්නේ සමස්තයේ තියෙන ඕනෑම අංශුවක් සමස්තය නියෝජනය කරනවා. ඔක්කොම හැම පැත්තෙම. ඒක නිසා එකක් ඉගෙන ගත්තා සමස්තය ඉගෙන ගන්න වෙනවා සමස්තය ඉගෙන ගන්නකොට ඒකක රාශියක් එකතු ගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලා මේ ඒකත්වයෙන් තමයි ආනාපානෙ ගන්නෙ. පිම්බී මැකිලිම ගන්න. වම දකුණු ගන්න. ඒකල හොඳට ඒක හදාරන්න කියන. හදාරන්නේ ඒක සම්පූර්ණ වෙනකොට ඒකෙන් සබ්බ කියන තැනට අරගෙන යනවා පොදු ලකුණකට ගෙනියනවා. ඉතින් භාවනා කරන යෝගාවචරයා සංජානනයට ගියොත් සංජානනයේ හැම වෙලාවෙම යන්නේ නිත්‍ය සංඥාවේ. යාට කවදාවත් වෙනස් වෙන්න බෑ. මේ අල්ලන දේ අල්ලන්නේ ඊගාවෙකට යනකම් විතරයි. ඒ කියන වෙනස් වීමකට සුසු පරිණාමයකට විපරිණාමයකට අනිත්‍යතාවයකට අනිත්‍ය සංඥාවකට හුරු කරගත්ත මනසක් තියෙන කෙනාට මොනවාක සංජානනය කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ගත්ත වැඩේ කරගත්ත ගියා ඊගාවෙකට ගියා ඒකේ වැඩේ කරගත්ත ගියා. ඒ නිසා ඒක අල්ලන වේගෙම අතහැරෙනවා. ඉතින් මේ දීලා තියෙන මේ කාරණා 24 ගත්තාම පෘතජ්ජනියෝ අල්ලගෙන තියෙන මේවා. මගේ කරගෙන තියෙන. ඉතින් ඒ ලයිස්ට් අන්තිමට නිබ්බාන කියන පදයක් තියෙනවා. ඔක්කොටම හරි අපහසුරටපත් වෙනවා. මේ නිබ්බාන කියන එකත් වර්ධියර තේරුම් අරගෙන වැරදි මාර්ගයට යොමු කරන්න පුළුවන් එකක්ද? නැත්නම් ඒකාන්තයෙන්ම නිබ්බාන කියන පදේ සියල්ලම මිත්‍යා දෘෂ්ටිකයෙන් අයින් කරලා සම්මා දිට්ඨියට දාලා සම්මා සංකල්පයට දානවාද කියන්නේ. ඉතින් ඒක නිසා අටුවචන් වහන්සේ පිළිගන්න තියෙන නිබ්බාන කියන පදේ නම කරන පදයක් වෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම සුමග යන පදයක් කියලා. මොන් මෑත කාල ආචාර්යවරු පෙන්නවා හුඟක් බෞද්ධයෝ නිබ්බාන වැඩියට අල්ලගෙන නිබ්බානේ තමන් කරගන්න හදාගෙන ඒක දුක පිණිස හේතු කරගෙන තියෙනවා. ආතතිය මේ හේතු කරගෙන තියෙනවා. ඒක අදහන් නැති කට්ටිය මරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒක අදහන් නැති කට්ටිය කොහොම හරි ඒක අදහන මට්ටමටපත් කරන්න ඕනෑ කියන අදහසකට ඇවිල්ලා තියෙනවා. එහෙම කතා කරන කවුරුවක්වත් නිබ්බාන කියන පදේ අඳුනගනවත් නැහැ. අඳුනගන්න උත්සාහ කරන්නත් බෑ. උත්සාහ කෙරුවොත් ඒගොල්ලන්ට ඔය මූලධර්මවාදී වෙන්න බෑ, කට්ටිවාදී වෙන්න බෑ. ඒ නිසා මූල සබ්බදම මූලපරියාය සූත්‍රයේ ඒ කියන නිබ්බාන කියන පදය විස්තර කරන්න ගියාම ආගම බුද්ධ ආගමේ පෙන්වන්න හදන බොහෝ මතවාද වලට විරුද්ධ වෙන්න වෙනවා. ඉතින් ඒක වෙන්නේ නැති අටුවාචාන් වහන්සේලා මේවා පරිවර්තනය කරන්න නැත්නම් අටුවාව සපයන්න පසු බාලා තියෙනවා. ඔක්කොමලා කියනවා නෑ ඔය කියන්නේ අපේ නිවන ගැන නෙවෙයි අන්‍යාගමිකයන් දක්වන විමුක්තිය සහ නිවන අපේ නිවන කවදාකවත් එහෙම විපරිණාමයටපත් වෙන්නේ නැහැ. ඒක එකමයි හොඳමයි සුභමයි ආත්මමයි කිය. ඒ නිසා නිවනත් ආත්මයක් කරගත්තට පස්සේ කටුකුරුන් දේශාංශය කියලා කියනවා සිය දෝරිස් නිවන කියලා. ඒකත් සිය කරගන්න හදනවා. මගේ කරගන්න හදනවා. නිවනත් මගේ කරගන්න හදනවා. ඉතින් භාවනා කරනකොට මට නිවන ලැබිලා තියෙනවා. අනික් කාට නිවන ලැබිලා නැහැ කියලා. නැත්නම් මම සෝවාන් අනික් කාට සෝවාන්ලා නැහැ කියලා තමන් අත්ුක්කන්දන පරවම්බන කරනවා. එහෙම කරනවනම් මේ කවදාවත් සෝවාන් වෙන්න බෑ. සෝවාන් වෙනකොට ඒ වගේ දේවල් හිතින්න බෑ. හැබැයි ඊට පල්ලෙහා හිටිනවා. සර්වඥාන්සේ පෙන්ලා තියෙනවා උගත්කම නිසා ඉන්නවා, සිල්වත්කම නිසා ඉන්නවා, ධනවත්කම නිසා ඉන්නවා, කුලවන්තකම නිසා ඉතිනවා. ඒ සියලුම කරුණ නිසා මම උසස් අනිත් අය පහත් කියලා සප්පුස සූත්‍රයේ කාරණා ගණනාවක් සඳහන් කරනවා. ඒකෝ සර්වචාන්සේ ඒකේ නා බිම වට්ටන්න කියන ඔයා කුලවන්ත අසප්පුරුෂයෙක්. සුතවන්ත අසප්පුරුෂයෙක්. සීලවන්ත අසප්පුරුෂයෙක්. ඒක නිසා භාවනා ලෝකයේ අනන්තවත් ඒ වගේ අසප්පුරුෂෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ අර පෙර පෙනකින් භව සම්පත්තියක් වශයෙන් ලැබිච්චදී අවාසනාවට හිටලා අනිකාය පහත් කරන සලකන්න හිටලා ඒ නිසා තරඟයකට එළඹිලා තියෙනවා සුතේ වැඩියෙන් ලබා ගන්න කුලවන්තකම වැඩියෙන් ලබා ගන්න ධනවන්තකම වැඩියෙන් ලබා ගන්න নানা ආකාර දේවල් නිසා ලෝකේ බලුවමනයක් බාටපත් වෙලා බෞද්ධ ලෝකයේ තුල පවා එකිනෙකා පරයා යන තත්වයකටපත් වෙලා තියෙනවා බුද්ධ ආගමේ වුණත් පිරිවෙන් වලට ගිහිල්ලා බලන්න ඔන්න සිතු තත්ත්ව බලා ගන්න පුළුවන් පුදුමාකාර ඊර්ෂ්‍යාවක් තියෙනවා. එකිනෙකාට ඊර්ෂ්‍යාව. අධ්‍යාපන ආයතන වලට යන ඕනම තැනක බෙල්ල කැපිල්ල තියෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතන වලට යන දියරියෙද්දෙන් බෙල්ල කපන්නේ. මොකද එක එකන ඉස්සරහට යන්න හදනවා. ඉව තමයි මේ රටක් ජනතාවක් මෙහෙවන ඇත්ත පෙන්නන තැන්. ඉතින් ඉවගේ විතර මේ මාන්නේ කොහෙවත් නැහැ. ඒක ඒගොල්ලෝ මොටිවේෂන් එකක් කරලා දෙනවා. ඒක කට්ටිය කට්ටිය උනන්දු කරලා දෙනවා කොහොම හරි අනික් එක්කනට ඉස්සර වෙන. හොඳින් හෝ නරකින් සාධාරණව අසාධාරණ. ධාර්මිකව අධාර්මිකව. තුංග වෙලාවට වේජ පාවිච්චි වෙන අධාර්මික ක්‍රම. ඉතින් මේ ක්‍රමයට බලනකොට අපි මේ නිවන කියන පදය අපි සුතවත් අරිය ශාවකෙක් වෙන්න හදන කෙනෙක් වශයෙන්, කල්යාණ සත්පුරුෂයෙක් වශයෙන් බලන්න ඕනේ කොහොමද කියන ප්‍රශ්නේ ගත්තොත් සූත්‍රය පටන් ගන්න එතනින් නෙවෙයි. සූත්‍රය පටන් අරගන්නේ අසුතවත් පෘතුජණියෙක් නිවන දකින්න හැටි. සියදෝරිස් නිවන දකින්න හැටි. අසුතෝතෝ පෘතුජණෝ නිබ්බාන නිබ්බා නිබ්බාන නිබ්බානන්ති සංජානති. නිවන නිවන කියන එකක් හඳුනා ගන්න. ඒක හඳුනා ගන්න නිකන් හාව හඳ දකින්නවා වගේ. දැකලා නිබ්බානං සංයෙත්වා නිබ්බානං මඤ්ඤති. නිවන කියන එකක් මඤ්ඤනා කරනවා. එහෙම නැත්නම් හිතින් තොරන් ගන්නවා. නිවන කියන එකක් තියෙනව කොහෙදෝ දන්නේ නැහැ අනික් කට්ටිය නෑ මම ඉන්නේ ඒක පිටිපස්සේ. ඒක පිටිපස්සේ නොවන කට්ටිය මිත්‍යා දෘෂ්ටිකයි. මම සම්‍යක් දෘෂ්ටිකයි. හැබැයි නිවන කොයි දිශාවේ කොහෙ තියෙනවද කියලා හොයන්න බෑ. ඒක සර්වඥාන්සේ කියනවා ඉඳපු ගාම් කුමාරෙක් කියනවලු මේ මම ජනපද කල්යාණි හොයලා දුන්නේ නැත්තම් බඳින්නේ නැහැ කියලා. ඉතින් ආන ජනපද කල්යාණි කළුද සුදුද කියලා මන් දන්නේ නැහැ. කොහෙද ඉන්නේ මන් දන්නේ නැහැ. හැබැයි මට ජනපද කල්යාණි ඕනේ. ජනපද කල්යාණි පිළිබඳ හැඟීමක් ඇති කරගෙන ඒක නිකන් මේ අහසට ඉනිමම් බඳිනවා. කොහටද ඉනිමම් බඳින්නේ? මන්දිරයකට. කොහෙද මන්දිරය තියෙන්නේ? ඒක දන්නේ මම මේ දැන්ට ඉනිමඟ හදාගෙන ඉන්නවා. අහසට ඉනිමම් අද හැම බෞද්ධෙක්ම ඉච්චායි. හැම බෞද්ධයෙක්ම නිවන කියන එකට තමයි පිටිපස්සේ යන්නේ. හැබැයි දැකපු කෙනෙකුත් නැහැ. හැබැයි ඊග පිළිබඳව වෙන කෙනෙක් කතා කරනකොටත් තරහයි. දැන ඒක අපේ භූතලේ තියෙන අපගේ භූතලේ සින්න වෙලා තියෙන්නේ. කවුරුත් කතා කරන්න එපා නිවන ගැන. ඒක කතා කරන්න විතර මිත්‍යාසී සම්මියද්දෘෂ්ටික වෙලා ඉන්නවනේ. අපි සම්මියද්දෘෂ්ටික උප්පත්ති. ඇයි ඒ උප්පන්න සාහිතියේ ලියලා තියෙන කොටුවේ බුද්ධ ආගම කියලා. ඒගොල්ලෝ විතර පිස්සු ගලින්නේ කවුරුවක්වත්. මේ නිවන කියන එක මොකද්ද කියලා දන්නේ නැතුව. ඉතින් ඒක කියලා දෙන්නත් බයයි බෞද්ධ ආචාර්යවරු. ඊට පස්සේ අපා නිවනත් නැත්තම් ඊට පස්සේ මොකක්ද දිහා බලන්න කරන්නේ. නිසා නිවනක් තියෙන්න ඕනේ. ඒ නිවන තියෙන්නේ සංජානනයක් විතරයි, හැඳිනීමක් විතරයි. ඒ හඳුනාගන්න එකේ අඩුපාඩුව නිසාම නිවන මඤ්ඤණා කර කර ඉන්නවා නිවන සඳහා කළ යුතු ශික්ෂා කරන්නේ නැතුව. නිවන ආඩම්බරයක් කරන පළඳගෙන ඉන්නවා. නමුත් ඒ සඳහා කළ යුතු සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා පැත්තක තියලා ඒකට වැඳ වැඳ සද්ධාවෙන් පුද පුදා හිටියොත් මට නිවන ලැබෙයි. අපේ પરම්පරාවටත් නිවන ලැබෙයි. අනේ අපේ දායක දායකාරක ආදීන නිවන ලැබෙයි කියලා නිවන පිළිබඳව ස්තෝත්‍ර ගායනා කර කර කර කර ඉන්නවා. ඒක නිබ්බාණං මඤ්ඤති. නිබ්බානතෝ මඤ්ඤති. මම නිවන පැත්තේ ඉන්නේ අනික් අය බාහිරයි කියලා මඤ්ඤණාවක් කරනවා. අනික් කටි මිච්ඡා දෘෂ්ටිකයි. අපි අපි නිවනේ. අපි තමයි නිවන කියන කොඩි අරගෙන යන කට්ටිය අනික් පෙරහැරි ඉන්න කට්ටිය අපි අපේ කට්ටිය නෙවෙයි කියලා නිවන පැත්තෙන් අනික් ලෝකෙ දිහා බලනවා. එහෙම නැත්තම් අම්මෝ නිවනට මේ ආත්මෙන්න බෑ. ඒකට මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න ඕනේ දැන් බෑ. නිවන තියෙන්නේ පිට. දැන් මේ ශාසනය උත්සාහ කළ වැඩක් නැහැ. කිරුවට කවුද කමටහන් දෙන්න ඉන්නේ? කවුද කමටහන් වඩන කට්ටිය ඉන්නේ? මේ ලෝකේ සම්පූර්ණ නොම ගිහිලා තියෙනවා. ඒකට ඊගා බුද්ධ ශාසනය එන්න ඕන කියලා නිවනේ පරිබාහිර ලබයිනකොත් තියෙනවා. එහෙම නැත්තම් මගේ නිවන නිබ්බන මේචි මඤ්ඤති. නිවන මගේ කරගෙන අභිනන්දනය කරනවා නිවන ගැන කතා කර කර ඉන්නවා. නමුත් ඒක ලබා ගන්න ඕනේ හේතු සම්පාදනයේ. එහෙම නැත්නම් කියනවා නම් ශික්ෂා ත්‍රිවිධ ශික්ෂා කරන්නේ අගේ ආඩම්බරය කරගෙන ඉන්නවා. ඉතින් ඒක නිසා එවැනි සත්‍යක් දිහා බලනකොට අපි බෞද්ධ ස්ථානයකට ගියාම හොඳටම පේනවා මේ මඤ්ඤණා කරන සංජානනය කරන ඇත්තෝ හංගින ඇත්තෝ නැත්නම් හැංගීමකින් නිවෙන කතා කරන ඇත්තෝ ලෝකේ ගොඩාක් ඉන්නවා. ඒක නරක දෙයක්ම නෙවෙයි. මොකද මේ හැඟීමක් පහළ කරගත්තේ නැත්නම් ඒක කෙරෙහි කටයුතු කරන්න ශික්ෂාගරුක වෙන්න ගැම්මක් එන්නේ නැහැ. නමුත් හැඟීම පහළ කරගත්ත ගමනින් පමනින් 100ක් කවදාකවත් ප්‍රතිපත්තියට එන්නේ නැහැ. 100ක් කවදාකවත් ශික්ෂාගරුක වෙන්නේ නැහැ. ඒ නිසා මේ මොටිවේෂන් එක කියලා කියනවා මෙහෙවුම ඒක සඳහා යන්න ඒක එල්ලයක් කරගන්න ගැතිය අවශ්‍යයි. ඒක අසුතවත් පුතඥයර තියෙන ඔච්චරම තමයි. ස්නේහ නැත්තම් සද්ධාවෙන් නිවන හිතාගෙන ඉන්නවා. සංජානනය කරන. නමුත් එහෙමම නෙවෙයි නිවනේ සාක්ෂාත් කළ හැකි ආංශික වශයෙන් හෝ අංග සම්පූර්ණ කළ හැකි බව පෙන්වන්නයි මේ මූලධර්ම පරියාය සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. පටන් අර ගන්නකොට එහෙම නිවන පිළිබඳ හැඟීමකින් කටයුතු කරනවා. ඒ කටයුතු කරන්නේ අසුතවත් පුතොජ්ජනය. අපි අම්මල දාත්තලා නෙමෙයි බුද්ධ ආගම නිසා මාත් බුද්ධ ආගම. මොකටද බුද්ධ ආගම? නිවන් දකින්න. මොකද්ද නිවන කියන්නේ? දන්නේ නැහැ. ඔය මම කියනකොට ආසයි අහගෙන ඉන්න ඒනට හොඳ දේවල් නෙවෙයි මේ කියන්න හදන්නේ හැතවේ report කියලා හැතවේ කියන සංගමයෙන් කරලා තිනවා ලෝකෙම තියෙන බුද්ධ ආයතන ප්‍රධානම ස්ථාන අල්ලලා ඒව පිළිබඳ සමීක්ෂණයක් රහසේ විනාශ කරනවා නම් ඒ 200 360 පා විනාශ කරපම බුද්ධහම ඉවරයි. ඒගොල්ලෝ ඒක 300 ගානකට දාලා තියෙනවා. ඒ හැම ආයතනෙටම ගිහිල්ලා ඒ කට්ටියගේ නේජන්තවරයෙක් එක්ක පැවිදි වෙලා ඒකෝ ගිහිල්ලා ගොඩාක් උදව් කරලා ඒගොල්ලොත් ඒක ගත කරනවා. මේ හලාකෝ මහත්තයත් එහෙම කෙනෙක්ද කියන්නේ දැන ඔකත් කතෝලිකයා. ඒ නිසා ඇවිල්ලා ඉන්නවා. ආයෙ මොකුත් නැහැ ඔක්කොම දන්නවා. අර කරන්නේ මොකද්ද? අතුරුසුරු එකතු කරනවා. ඊයේ ඇවිල්ලා සුදු ආමතුරු මගෙන් අහනවා ඔබ වහන්සේ මාවස්සක කරනවද කියලා. මොකද මම කියන්න හොඳ නැති දේවල්නේ. ඒකේ ඒ ගිය කට්ටිය මේ පොඩි හාමුදුරුවෝගේ කට්ටිය ළඟ හුඟක් ඇසුරු කළා නම් ඔබ වහන්සේයි පැවිදුනේ කියලා. ඉතින් ඊට පොඩි හාමුදුරුවෝ දෙනවනේ මොකක් හරි උත්තරයක් ඊට පස්සේ තියා කියනවා නිවන නිවන දන්නවද නැහැ. ඇයි පැවිදිුනේ මන් දන්නේ මට අම්මා පැවිදි වෙනකෝ පැවිදුණා. දැන් නිවන පැත්තක දාන්න අම්ම ඔබ වහන්සේ මොනවද ඉල්ලන්නේ? මට පුංචි රත්තරන් ඔරලෝසක් තිබ්බොත් නිවනට එහා පැත්තේ. දැන් පහට හතරම තියෙන කාබන් පෑනක් දෙනවනම් ඒ ඇති. ඉතියා report එකේ ලියලා තිනවා මේ නිවනට කැප වෙච්ච මේ පුංචිම සද්ධාවෙන් ගත කරන හාමුදුර කෙනෙක් පවා මහානදම් පුරන්නේ කාබන් පෑනකට. උර්ලූසුවකට. එයාට නිවනට වැඩි හැඟීමක් තියෙනවා ඒක ගැන. ඒ නිසා බුද්ධ학ම විනාශ කරන්න ඕන නම් ඒ කීප දෙනෙක් අල්ලගෙන ඒගොල්ලන්ට කාබන් පෑන් ටිකක් දීපන් ඉවරයි. සිවුරු වරිනවා. ඒගොල්ලන්ගේ පරමාතිෂ්ඨ වෙලාද? ඒ නිසා ලෝකේ තියෙන ඔක්කොම ආයතන ටිකට ගිහිල්ලා ඒකේ වැඩ කරන පුංචි ඉදිරියට බුද්ධහම බාර ගන්න කට්ටියන් අහනවා. ඔය පැවිදිනේ මොකටද? නිවන කියන්නේ මොකටද? දැන් ඔයාගේ පරමාර්ථය මොකද්ද? පොඩි හාමුදුරුවෝ ටික පැත්තකට දාලා ලොකු හාමුදුරුවෙන් අහන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ මේ Brahmacharya රකින්නේ මේ ඔක්කොම කරන්නේ මොකටද කියලා ඇහුවොත් චීත්ත ගලවණ්ඩයි ඔන්න මේ ළඟදී හාමුදුරුවෝ කියලා තිබ්බා. ඉතින් මේක දැක්කම ආය කතෝලික සභාවට ඇවිල්ලා මේක කරන්න දෙන්නේ නැහැ නේ. කෙරිලා ඉවරනේ වැඩි. මේ පුදුරජාන්ස කතා කරන අවුරුදු 2600 ඉස්සල්ලා. නිවන සංජානනය කළ වැඩ කරන කෙනෙක් එයාට කරන්න බැරි හානියක් නැහැ. මොකද එයා කවදාකවත් නිවනේ තියෙන මේ සියදෝරිස් නිවන මිස ඒ නෛර්යානික පැත්තක් දන්නෙත් නැහැ කරන්නත් බෑයි කියලා කියනවා කියන්නෙත් ඒකමයි හඳුනන්නෙත් ඒකමයි හැබැයි ඒක අර බිත්තර රකින්න කිකිලියක් වගේ රකින්නවා මොකද්ද රකින්නේ කියලා දන්නේ නැහැ අසුතෝතෝ පුතුජනෝ මේකට කියනවා අන්ධ පුතඥය කියලා එහෙම නැත්නම් කියනවා අසුතෝ පුතුජනෝ යාගේ ලක්ෂණ තමයි අරියාණං අදස්සාවි යරි ධම්මයකෝ විද්‍ය හරි ධම්මය අවිනීතෝ සප්පුරුසානං අදස්සාවේ සප්පුරුස ධර්මයේ අකෝවිදෝ සප්පුරුස ධර්මයේ අවිනීතෝ ආර්යනාංශනම දැකලවත් නැහැ ආර්ය ධර්මයේ දක්ෂකමකුත් නැහැ පුඩ්ඩක්වත් ඒකට උත්සාහ කරලා නැහැ සීල සමාධි ප්‍රඥා වඩන්න සත්පුරුෂයේ දැකලවත් නැහැ සත්පුරුෂ ධර්ම කියන්නේ මොකද්ද දන්නෙත් නැහැ ඒකේ පොඩ්ඩක්වත් කැප කරලා නැහැ සීලෙන් සීලවන්ත වෙන්න සමාධියෙන් සමාධිවන්ත වෙන්න ප්‍රඥාවෙන් ප්‍රඥාවන්ත වෙන්න එහෙම කට්ටිය තමයි මේ නිවන හැංගීම් ඇති කරගන්න හදන්නේ. හැංගීම් ඇති කරන නිවන නැති අය මරන්න හදනවා. ඒක අපේ කියා ගන්නවා. නිවනේ පැත්තේ ඉඳලා බලනවා, නිවනේ පිටේ ඉඳලා බලනවා. මේ හතර ආකාර පටලැවිලි දිහා මේ සාමාන්‍යයෙන් මම දන්නවා මේක බැනුම් අහන වදින පිංකමක් කරන තැනට ගිහිල්ලා බලන්නේ. ඒ පිංකම කරනකොට ඒ හතරෙන් එකක් අනිවාර්යයෙන්ම රජ කරවන්න ඕනේ. නැත්තම් පිංකමක් කරන්න බෑ. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට පිංකමක් ඇත්තෙම නැහැ. නිවනට කිට්ටු වෙනකොට මොකක්වත්ම නැහැ. ඒක තියෙන්නේ Tamanට කරන්න තියෙන ප්‍රතිපදා ටිකක්. මේක එහෙම නෙවෙයි. සෙනග ඕනේ, ගෝසාව ඕනේ එකතු වෙලා මොනවදෝ කරනවා. ඒක හරියට වෙන ආගම් වලට උරුට්ටුවට කරන වැඩක් විතරයි. ඉතින් ඒක නිසා මේක යුද සේනා සංවිධානය වගේ මේ පින්කම් රාශියක් ඇති කරගෙන තියෙනවා. ඒක නරක නෑ. අපිත් හැදුන පින්කම් තවලින් තමයි නමුත් ඒකෙන් අරගෙන ඉල්ල කටට කියලා දෙන්න එපා මේ නිවන කියලා කෙනෙක් සියදෝරි නිවනක්වත්. එහෙම නැත්නම් මේ අනුන් පෝන එකක්වත් නෙවෙයි උඹේ සීල සමාධි ප්‍රඥා මත තියෙන එකක්. මේ පින්කම් ආදී දේවල් සිල් රකින්න අමාරුයි. සිල් සිල් සමාදන් කරලා තමයි පින්කම් පටන් අරගන්නේ. පොඩි ළමෙක් ගියාලු මලගෙදරකට. <clears throat> මලගෙදර කියලා ඉල්ලලා ගියේ නැති කෙනෙකුට කිව්වලු මලගෙදර කියන්නේ මොකද්ද කියලා. ඒකලු හාමුදුර කෙනෙක් ආවා. පන්සිල් ගන්න සිල් නමස්කාරය කියන්නේ කිව්වා එක්කෙනෙක්වත් කිව්වේ නෑ. ඊට පස්සේ හාමුදුරුවෝ පන්සිල් අරගෙන කපන්සලට ගියා කිව්වා. හාමුදුරුවෝ කළු මේ පණති පාත ආදි වශයෙන් කිව්වල එක එක්කත් කියන්නේ නැතිලු. හාමුදුරුවෝ පන්සිල් අරගෙන පන්සලට ගියා කිව්වා. <coughs> මුදේ මලකවල වලට අනක ඔක්කොම බීලානේ ඉන්නේ උන්ට නමස්කාරය කියන්න කිව්වාම අල්ලාහ් කියයි දන්නෙත් නැහැ. හාමුදුරුවෝ හයියෙන් නමස්කාරය කියනවා. හයියෙන් පන්සිල් ගන්නවා ගෙදර යනවා. පොඩි අර ඉන්න කට්ටිය ඉඳගෙන පන්සිල් ගන්නවා හිටගෙන කොට කැඩිලා. නිකන්නේ දෙන්නේ. පන්සිල් නිකන් දෙන්නේ. ඔක්කොම ගන්නම ඕනේ. ඉතින් ඉඳගෙන නම උකුට්ටේ කියන එකට පන්සිල් ගන්නවා හිට ගන්නකොට කැඩිලා. ඔන්න ඔන්න. ඉතින් මේක දිහා බලනකොට පේනවා ඒක නැතුව පින්කමක් කරන්න බෑනේ. කරන පින්කමේදී අන්තිමට මේ දෙන දේ මේ බුද්ධ බුද්ධෝත්පාද කාලයක පමණක් තියෙන මේ ශිල්පදේක වටිනාකම අපි හැසිරෙන ආකාරය දිහා බලනකොට අපි ප්‍රතිපදාවට කොච්චර ලං කරගෙන තියෙනවද චාරිත්‍රයට කොච්චර කරනවද කියන එක තමයි අසුතවත් පුතුජණයාගේ හැටි අන්ධ පුතුජණයාගේ හැටි ඒ හැංගීමෙන් කරන්නේ හැබැයි කිසිම කැපවීමක් නැහැ කිසිම ඇඟට වද්දා ගැනීමක් නැහැ ඉතින් මේ නිසා ඒ නිවනේ තියෙන අසුතවත් අපෘතඥය ගතියක් ලෝකෙ තියෙනවා හැමදාම තියෙනවා. ඒකෙන් තමයි හැම කෙනාම නිවනට යන්නේ. මේකට යන ලක්ෂයකින් කීයෙන් කී දෙනාද සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් විදිහට මේ නිවන කියන එකට අපිට මේ විදිහට මේ කණෙන් ඇවිල්ලා මේ කණෙන් ඇහිලා ගියාට මේක පිළිබඳව මම අප වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ, එහෙම නැත්නම් මගේ රුචි අරුචිකම් ටික පාවා දෙන්න ඕනේ, මගේ පෞරුෂත්වය වෙනස් කර ගන්න ඕනේ, මේ අනිත්‍ය සංඥාව ඇති කර ගන්න ඕනේ කියලා කල්පනා වෙන කෙනා ඒ පණින පිම්මක තියෙන වටිනාකම මතක් කරගන්න එහෙම නැත්නම් සිහි කරගන්න ඕන නිසායි සර්වඥාන්සේ මේ අසුතවත් පෘථජ්ජනයාගේ නිවන සංකල්පය දෙන්නේ. ඉතින් ඒක මේ බෞද්ධ පිළිබඳ කතා කරන එකක් කිව්වොත් එහෙම බෞද්ධයන් ගොඩක් නිග්‍රහ වගේ වෙන්න නිසා අටුවාචාන් වහන්සලා සඳහන් කරන්න හදනවා. ඔය කියන්නේ අපේ නිවන නෙවෙයි අන්‍යාගම් වල තියෙන විමුක්තිය. අපේ විමුක්තිය නෑ. අපේ විමුක්තිය හැමදාම හොඳයි. පටන් ගත්ත දවසේ ඉඳලම හොඳයි කියලා. නමුත් අවුරුදු 26 වෙන්න ඉස්සෙල්ලා මම ගත කරපු ජීවිතේ මට මතකයි. 26 ඉඳලා 36 වෙනකම් මේ සතිය කියන එක දැනගත්තට පස්සේ මම හරියට ගිහිලා තියෙනවා පින්කම් වලට. ගිහිලා හරියට බලාන ඉඳලා තියෙනවා. ඒකොල්ල මේ පින්කම කිරීමේදී මේ තණ්හා වැඩි කරන්න කටයුතු නැටි, මාන්න වැඩි කරගන්න කටයුතු නැටි, දෘෂ්ටි වැඩි කරගන්න කටයුතු කරන හැටි. පින්කමේ තාරාතිරම මනින්නේ පින පින මනින්නේ අඳුරේ තමයි. ඉතින් ඒවට ගිය හැම වෙලාවෙදී මම ඇවිල්ලා ඔය ධම්මික හාමුදුරන්ට ඕස්ට්‍රේලියානු හාමුදුරන්ට රිපෝට් කරනවා. මෙන්න මේමයි ස්වාමීන් ඊට පස්සේ කියනවා මේක දිහා බලන්න බලන මිනිස්සු මේ වයිදී අත්පය දිගහැලා වීදම් කරන හැටි බලන්න මොකද තණ්හාමාන දිටි වැඩෙන නිසා. ওই කිසිම වැඩිල්ලක් ඕනේ නැහැ සීලෙට මොන්නම සතයක්වත් ඕනේ නැහැ. සිල්පදයක් රකින්න. ඒක බෑ. ඒකට අමාරුයි. සිල්පදයක් රකින්න කොහොත් යන්න ඕනෙත් නැහැ. සතයක්වත් වීදම් කරන්න ඕනෙත් නැහැ. මහත්ඵල මහානිසංස ජනකයි. අකිරියෙන් සිද්ධ වෙන්නේ. නමුත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයත් නිතරම ගින් ලැබෙන්නේ. බුද්ධ ආධුත්වයන් වහන්සේලා විසින් සාදු කියනවා. නෝ සෙනග බහු ජනතාව ඒක ඒකයි කටියට දැනෙන්නේ හපල කන දෙයක් නෑනේ. අයියට මොකොත් අහුවෙන්නේ නෑනේ. නිසා ශිල්පදයක් රකින්න වෙනුවට දාන ආදී කුසල කර්ම වල පෙළෙනවා. ඒක නරක කරන්න නෙවෙයි හදන්නේ. අපි සම්පූර්ණ ජීවිතය අපේ අපේ යැපෙන්නේ සංඝයාගේ දාණයෙන් තමයි. නමුත් මේ දානයේ සාක්ෂාත්කරණය, සානයේ සාධාරණීකරණය කරන්න ඒ පෘතජ්ජනය කරන වැඩ දිහා බලනකොට නිවන පිළිබඳව අසුතත් පුත්‍රජනයා දෙන මේ හතරකම් ආකාරයේ දිහා හුතුවට බලන්න පුළුවන්. භාවනාවට පෙළඹිච්ච කෙනෙකුට මේ මිනිස්යෝ විහිං මේ කිචික වාගෙන hina වෙන පොඩි දරුවෝ වගේ මේ ලාමක දේවල් කරන හැටි. ඉතින් ඒක මේ වැඩේ පටන් ගන්න හැම කෙනාගේම පදනම. කාටවත් ඒක නැතුව කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරලා දීලා තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ මේ සාමාන්‍ය පෘථජනයා තුල නොදන්න නිවනකට කරන උත්සාහය හරි පැත්තට දාලා සම්‍යද්දෘෂ්ටික කරලා දීම සඳහා ඒක අමතක කරලා නැහැ ප්‍රතිපදාවේ. ඒකට කතාව යන්නේ මෙහෙමයි දවසක මේ භික්ෂුණී ආරාමයක ඉන්න භික්ෂුණියකට ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිබඳ හිත පහළ වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ හරිම ලස්සනයි. බණත් හොඳයි. ඒ වගේම කාන්තා පක්ෂයට හරි මුරුදුයි, හරි මෙලකයි. ඉතින් කාලයක් ආපු නැති නිසා මෙයාට නොදැකීම නිසා කොහොම හරි ගෙන්න ගන්න අවශ්‍යතාවයක් මතුවෙනවා. ඒ නිසා හොර ලෙඩක් ගන්නවා. හොර ලෙඩක් කරගෙන දවස් ගාණක් කන්න නැතුව ඉඳලා උනට පස්තායි කාට කතා කරලා කියනවා මට නම් තත්තු හොඳටම අමාරුයි. ආනන්ද සාංශයට එන්න කියන්නේ ආසන්න බණ ටිකක් කියලා යන්නේ. ඒ කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා දකින්න ආසයි කියලා. හැබැයි හොඳ වෙලාවට ආනන්ද හාමුදුරන්ට ලෙඩේ අහුවෙනවා යන්න ඉස්සෙල්ලා. මේකට තමයි එන්නයි හදන්නේ කියලා. ගියාට පස්සේ ආනන්ද හාමුදුරුව අහන්නේ ලෙඩ රෝග මොනවද කියලා. බුදුසසුන කියනවා නැගිනියනි මේ කය හතර දෙක හතරකින් පටන් ගන්න බව සරුවත්යන් සඳහන් කරනවා ආහාරන් නිසාය මානං නිසාය තණ්හා නිසාය මෛතුණං නිසාය කිය. මේ ආහාරේ ශරීරේ හටගන්නේ අම්මයි තාත්තේ මෛතුණ සේවනයේ නිසා. ඒ වගේම ආහාරයෙන් යැපෙන්නේ. එසේ තණ්හාවෙන් මාන්නෙන් තමයි පෝෂණය ලබන්නේ. ඉතින් බුදුජානක මේ හතර පෙන්නන කයක් ඇති වෙනකොට ඒක පෙන්නලා ආහාරං නිසාය ආහාරං පජහත කියලා ප්‍රතිපදාවක් අපිට උගන්වනවා. වන්දන වන්දන පිටක් ගානේ ප්‍රතිවීක්ෂා කර කර වළඳින්නේ. එතකොට ආහාරයේ වැළඳීමෙන්ම ආහාරය පිළිබඳ තියෙන රසගේද නැති කරන්න පුළුවන්. තණ්හන් නිසාය තණ්හම් පජහත. තෘෂ්ණාවම තෘෂ්ණාවක් ඇති කර ගැනීමෙන්ම තෘෂ්ණාව නැති කරන්න පුළුවන්. මානන් නිසාය මානම් පජහත. මාන්නයක් ඇති කරන මට මගේ තියෙන මාන්නෙ නැති කර ගන්න පුළුවන්. හැබැයි මෑණිකනේ මෛතුන සේවනයේ නිසා මෛතුන සේවනය නැති කරන්න බෑ කියනකොට ආනන්දහමතුරු වැටිච්ච ගන්නා උපාතකම්මලත් තේරෙනවා. භික්ෂුණියටත් එල ඇඳින් බහැලා කියනවා අනේ මගේ වැරද්දට සමා වෙන්න ස්වාමීන් වහන්සේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන මට සමා වෙන්න කියලා. මෙයාට තියෙන ඇත්තටම මේ ප්‍රේමයෙන් කාමයෙන් උද්දමනේ වෙච්ච හිතක්. ඒ නිසා ආනන්දහාමුදුරුව දකින්නකොට ආසාව ඉවරයි. ආනන්දහාමුදුරුව ලිකන ඕකෙන් කවදා නිවන් දකින්න බෑ. මයිතුණෙන් කවදාත් මයිතුණ මයිතුණා බගිනේ සේතු ඝාතෝ. පාලම කඩලා දානවා නිවන් ගාමනේ. ඒ නිසා ඕක පෝෂණය කරන්න එපා කියනකොට ඒ භික්ෂුණියට ලැජ්ජාවක් ආජි සංවරය පිටලා වැඳ වැටෙනවා. අන්න ඒකෙන් මේ මානං නිස්සය මානං පජහත තණ්හා නිසාය තණ්හා පජහත කියන කාරණා දෙක මේ නිවන පිළිබඳව අපි මාන්නයක් ඇති කරන් තියෙනවා අපි සම්මියද්දෘෂ්ටික අපිට විතරයි නිවන මිත්‍යා දෘෂ්ටිකන්ට නිවනක් නැහැ කියලා. මේ මාන්නෙම පදනම් කරගෙන මේ මාන්නේ නැති කිරීමේ ක්‍රමයක් බුදුජානනාංශය උගන්වනවා. බුදුජානනාංශය සඳහන් කරනවා ඒක විස්තර කරද්දී දැන් මේ ලෝකෙ මිනිස්සු කාමයේ පිටිපස්සේ දුවනවා අන්ධ භූතව. මොනවත් නැහැ මේ අත ගන්න පුළුවන් භෞතික සම්පatti දිගේ. ඒ ඔක්කොම දුවන ලෝකෙ මාත් දුවනවා. දුවනකොට මම යම් මට්ටමකට එක්ක සාර්ථක වෙනවා අසාර්ථක වෙනවා. දැන් මේ පිරිස ගත්තාම මේ පිරිස සාමාන්‍ය සාර්ථක වෙච්ච පිරිසක් යම් ප්‍රමාණයකට කාමයේ අතින් යම් මට්ටමකට ගිහිල්ලා තිනවා චරිත ඝාතනය කරගන්නත් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට ඉන්නකොට ඇහෙනවා මේ ලෝකේ කාමයට විරුද්ධව යන පාරක් තියෙනවා. නිවන් මාර්ගයක්. ඉතින් යාට හිතනවා මේක වෙන්න බෑනේ. දැන් මුළු ලෝකෙම දුවන්නේ කාමයේ පස්සේ. නමුත් නිවන් මාර්ගයක් තියෙනවා කාමයට විරුද්ධව. මෙයා හොයලා බලනකොට පේනවා එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා තනිකරම කාමයට විරුද්ධව ගිහිල්ලා නිවන් ලැබපු අය. ඒකට ආශාවක් ඇති කරන එයාට පුළුවන් නම් ඇයි මට බැරි කියලා. මුළු ලෝකෙම යද්දි කාමෙට එයා තණ්හාවක් ඇති කර ගන්නවා. එක උත්මයකට පුළුවන් නම් එක සත්පුරුෂයකට පුළුවන් නම් ඇයි මට බැරි කියලා අර කාම භෝගයෙන් අතර කාමයේ ඉන්න ගමම්ම අර සත්පුරුෂයා ඇසුරු කරන පටන් ගන්නවා ගංගා දිග ඉහළට පීනන්න කෙනෙක් වගේ ඊට පස්සේ පෞරුෂත්වය ඇති කර ගන්නවා මුළු ලෝකෙම කාමභෝගී වුණත් මම නිවන පිළිබඳ ආසාවක් ඇති කර ගන්නවා නිවන නිවන කියන්නේ ආසාවල් නැති කිරීමේ પરමාර්ථය ආසාවල් නැති කිරීමේ પરමාර්ථය ආසාවක් කර ගන්නවා ඒ නිසා තන්නන් නිසාය තන්නම් පජාති ඉතින් මේක පටන් ගන්න තණ්හාවයි නිවන ලබන්න ඕනේ ඔක්කොටම බැරි වුණාට මාසවල ලැබලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ලැබලා තියෙනවා. සාරිපුත්‍ර සාංශේ ලැබලා තියෙනවා. මේ ලැබලා තියෙන ඇයි මට බැරි කියලා තණ්හාවක් ඇති කරගත්තොත් තණ්හන් නිසා තණ්හම් පජහත ඒකට ප්‍රතිපදාව දිගටම තියෙනවා. බුදුජානක සඳහන් කරනවා කාම ලෝකය තමයි අපට එහෙම නැත්නම් අපි මේ ගත කරන කාමයේ තමයි අපට ජීවන බාධා කරන්නේ. මුළු ලෝකෙම අපේ අම්මලා තාත්තලාත් එකතු කාමයටමයි අපිට උඩගෙඩි දෙන්නේ. එහෙව් කාමයක් තියෙන තැන්වල කාමෙන් අනිත් පැත්තට යන මිනිස්සු ඉන්නවා. අඩු ගන්න පැවිද්දෝ ඉන්නවා. අඩු ගන්න භාවනා කරන අය ඉන්නවා. ඇයි මට බැරි? කියලා එයා යම් දවසකට හිතන්න කියනවා ප්‍රියයන්ගේ වෙන් වෙලා නිශ්චල චංචල දේපොලින් වෙන් වෙලා මේ වගේ තැනකට අවිල ගත කරනවා. ඉතින් ගත කරනට ඒ ඒ පිම්ම ඒ පණින පිම්ම පොඩි පෞරුෂත්වයක් නෙවෙයි. මේක මේ ලෝකයේ කරන අනික් වීර වික්‍රමානිත ක්‍රියාවලට වැඩිය වෙනස් දෙයක් නේ. මේක කරගත්තට පස්සේ යාට තේරෙනවා මේක කරන්න පුළුවන් මේක ඉන්න පුළුවන් හැබැයි gedara දොරේ තරම් පහසුකම් නැහැ. මේකෙදි දරසයක් එනවා. ඉදිපොඩි පරිලාහයක් එන ඕන්ලාට ඇල් වතුරුණු වතුර නැහැ. මේ දේ මේ දේ නැහැ. ඉතින් පොලිමේ තැටි ගිහිල්ලා බත් ටික බෙදාගෙන කන්න ඕනේ. එල්ල දින පැතරක බුදියන්න ඕනේ. කවුරු හරි වෙන බතක් කන්න තියෙන අපිට මදි කියලා ලුණු ටිකක් හොයා ගන්නත් නැහැ. රතුරුණු ගෙඩියක් හොයා ගන්නත් නැහැ. උම්මලකට දාන්නත් බෑ. රත් කර ගන්නත් බෑ. මොකක්වත් බෑ. කාපක්. ඒතර මෙයා මේ වැටිවිච්ච දරතේ පරිලාහයට කනගාටු වෙලා ආපහු ගියොත් වැටෙන්න තියෙන කාමෙට. හිත හිතා ගන්නවා මේ දරත පරිලාහයේ උපයපු දෙයක්. මේක අරණ්‍යයක තියෙන දරතේ තියෙන අධ්‍යස්ථානයේ තියෙන දරතේ මේ දරතේ ප්‍රමෝදයක් කරගන්නවා. මේ කෙනාට නිවන කැපයි. මේ කෙනා මේ තමන් උපයාගත්ත මේ පහසුකම් ටික මෝදමානා සම්මෝදමානා පමෝදමානා ප්‍රමෝදයක් කරන ජීවත් වෙනවා මේකටම ආරණ්‍ය ජීවිතේ මින් මොන ඕන ලබන්නද මේක මේ කවුරු හරි දෙන බතක් කවුරු හරි හදලා දීපුවා ඔය මම යැපෙනවා මෙහෙම ඉන්නකොට යාට තේිනවා දැන් අර gedara දොරේ තියුණු අසහනේ නැහැ ලෝකයක් අසහන හැබැයි මේ ආරණ්‍ය අසහන ටික තියෙනවා ආරණ්‍ය තියෙනවා දැන් ඊයේත් මම අහුවර ජර්මන අහුලන් කිව්වා මේ කාලගුණයත් එක්ක යැපෙන්න අමාරුයි කිව්වා හිටපු ගමන් පායනවා දකම වහිනවා ඉතින් මොනව කරන්නේ ඉතින් මේක කවුරු කරන දෙයක් නෙවෙයිනේ ඒක කාගෙන ඉන්නකොට යාට හිතෙනවලු මේ මුළු ආරණ්‍යයේම මුළු වනවාසී ජීවිතේම දුකයි. මගේ හිත කයට විතරක් දාගත්තොත් මොකද වෙන්නේ කියලා. දැන් මම මෙතකල් මුළු ලෝකෙම දයා බල බල හිටිය එක අමතක කරලා දැන් අරණියට දාගත්තා. අරණේ ඉතින් ටිකක් කටු කොහලයි. කමක් නැහැ. ඒකේ ඉඳලා යම් වෙලාවක ඒක අභිරමණය කරගෙන ඉන්නකොට හිතනවලු මගේ චින්තනය කයට සීමා කරගත්තොත් මොකද කියලා. ඒතකොට කයි කවදාකවත් නැති අසහනකට මතුවෙන්න පටන් ගන්නවා. එහෙන් දනවා මෙහෙන් රිදෙනවා මේ පැත්ත බරයි මේ පැත්ත රත් වෙනවා වැසිකිලියන්න ඕනේ වතුර බොන්න ඕනේ নানা ප්‍රකාර දේවල් එන්න පටන් ගන්නවා මේකල් කය බලන්නේ නැතුව හිටපු නිසා මේවා තිබුණා දන්නේ දැන් අර කයේ තියෙන සංවේදනා උද්දීපන වෙලා එන්න පටන්. ඒකෝට යාට තේරෙන්න පටන් ගන්නවා දැන් හැබැයි ලෝකයක් කරදර හිතේ නෑ අරණ්‍යයක් කරදර හිතේ නෑ කයක් කරදර තියෙනවා කයක් පරිලාහ තියෙනවා කයක් දරත තියෙනවා. ඒව වෙන්දට වැඩි ඇවිස්සෙනවා. වනමුකේ පෑදුවා වගේ. ඉතින් මේක සත්පුරුෂ වශයෙන් කල්පනා කරලා එයා හිතුවොත් මේක නම් හැබැයි හිතුවට වැඩිය දැන් අහ කන නයික් ඔඩොක් විදාගත්තා වගේ මේක දරන්න පුළුවන්නේ මේක තියෙන තාක්කල් මං සතියෙන්නේ මේක තියෙන තාක්කල් මට ලෝකයක් කරදර නෑ අරණ්‍යයක් කරදර නෑ කයක් කරදර තියෙනවා කියලා මේ කයක් කරදර වලට මේ කායගත සතියේට කයේ දරතේට ප්‍රමෝදයක් පහළ කරනවා මනාප වෙනවා මේක මම උපේලා ගත්ත දෙයක් මේකේ ඉන්න බව දන්න තාක්කල් ලෝකේ මට ප්‍රශ්නයක් නෑ අරණ්‍යයක් ප්‍රශ්නයක් නැහැ. කය. මේක වැඩි වෙනවා නම් කයයි හිත පැවැත්වීම තණ්හාව නිසා කය හිත පැවැත්වීම වැඩි වැඩියෙන් කරන්න පුළුවන් නම් එයාට තේරෙනවා කය කියන්නේ හතරමා ධාතුන් හතරමා ධාතුන්ගෙන් තමයි මේ ඔක්කොම පීඩා දෙන්නේ මොකද මේ ධාතු දුර්දාන්ත ධාතු ඒ ඔක්කොම අසංවිධිත ධාතු මේ ධාතු වල තියෙන ධාතු ගුණ වගේක් හතර දෙනාම ඉන්නේ ඊට වැඩිය කවුරක්වත් නැහැ. එකෙක් ඉස්මතු වෙනකොට ඒක අනිත් තුනේ යටපත් කරනවා. පටවි ධාතු ඉස්මතු වුණොත් තීජෝ වායෝ ආපෝ යටපත් කරගෙනමයි ඉස්මතු වෙන්නේ. වායෝ ධාතු ඉස්මතු වුණොත් අනිත් තුනේ නිසා මං ඉස්මතු වෙච්ච ධාතු විතරක් හිත දානවා කියලා කයෙහි ප්‍රකට දෙයට විතරක් හිත දානවා. ඒක කිපිලමයි ඉන්නේ. වායෝ ධාතු දමත් වායෝ ධාතු කිපිලා. ඒ කිපීම නිසා එයා අනිත් තුනේ යටපත් කරනවා. යෝගාවචරයට කිපිච්ච වායෝ ධාතුවක් දැනෙනවා. එයා සතුටු වෙනවා දැන් ගමක් රටක් කර කරදර නැහැ, අරණ්‍යයක් කරදර නැහැ, කයක් කරදර නැහැ. දැන් වායෝ කරදරේ විතරයි. ඒක හුදුට සමීක්ෂණය කරනවා වායෝ ධාතු, වායෝ පොට්ටබ ධාතු කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය. පිම්බීම හැකිලිම. නැත්තම් යනකොට කකුල් හෙල්ලෙන ගතිය. මේකෙම හිත තියාිනවා ඒක දරතයක් වුණත් පරිලායයක් වුණත් ඒක සතියේ ලකුණක්. ලෝකයක් කරදර නැති වෙච්ච බවට ලකුණක්. අනන්‍යයක් කරදර නැති වෙච්ච බාට ලකුණක්. කයක් කරදර නැති වෙච්ච බාට ලකුණ. හැබැයි මේ කරදරේ තියෙනවා. මේකම බලන්න හිටියොත්. එතකොට බුදුජානහන්සේ න්‍යාය ධර්මයක් ගෙන හරපාන ඕනම දෙයක් දිහා බලනකොට ඒක සංසිඳිනවා. වායු ධාතු දිහා බලනකොට ආනාපානේ සංසිඳනකොට දැන් ලෝකයක් කරදර නැහැ. අරණ්‍යයක් කරදර නැහැ. කයක් කරදර නැහැ. තිබුණේ වායු ධාතුරයි ඒක සංසිඳනවා. ඒකට කියනවා <clears throat> රූප ධර්මයකට සාපේක්ෂව රූප ධර්මයකට වාංගු වෙලා මෙයා කරදර අයින් කරා. පරිලහ අයින් කරා. දරත අයින් කරා. අසහන අයින් කරා. තණ්හාවෙන් තමයි මේක වෙන්නේ. අර මතුවෙන කරදර ටිකට ප්‍රමෝද වෙනවා. ඒකෙන් අයින් කරපු කරදර රාශිය නිටතරම කල්පනා කරලා බලලා අර කයට කරදර කයට ප්‍රේම කරනවා. වායෝ ධාතුවට ප්‍රේම කරනවා. ප්‍රේමකණිල වායෝ ධාතුව ක්‍රමයෙන් සංසිඳනකොට දැනගන්න මේ සංසිඳෙන්නේ කරදර. මේ සංසිඳෙන්නේ පරිලාහ. මේ සංසිඳෙන්නේ දාහය. මේක දැක දැක දැන දැන සංසිඳෙනවා මගෙන් යමක් කරලා නෙවෙයි. හැබැයි ඒකට මම ප්‍රේම කරනවා. ඒකට මම ආශා කරන යෝග වායෝ ධාතුව සම්පූර්ණයෙන්ම සංසිච්චාම එයාට මේ වායෝ ආඨවි ආපෝ තේජෝ අතරමැද තියෙන අවකාශය ආකාසානං ඡායතනේ ආරමුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරිම පාළු ගතියක් ඒක මහා මුස්පේන්තු ගතියක් ඒක තනිකර අතරමං වෙච්ච ගතියක් අසත්පුරුෂයාට. දැන් සත්පුරුෂයෙක් නම් බනහලා තියෙනවනම් සත්පුරුෂය ඇසුරු කරලා තියෙනවනම් එයාට තේරෙනවා මේ ආකාශ ධාතුව මොකක්වත් නැහැ කියලා කිව්වට ඒක අජට කියන වචනය සඳහන් කරනවා. අජට අවකාශය. ගැට නැහැ. ග්‍රන්ති ස්ථාන නැහැ. හැප්පෙන තැන නැහැ. තියෙනවා නම් මේ ලෝකේ තියෙන හරියක් ගැට හැප්පෙන තැන් දුක්. අවකාශයේ ඒවෙන් තොරයි කියලා ඉන්නකොට මේ අවකාශයටයි අකමැති. ඇයි මේ රූපෙට කැමැති කියන්නේ විඥානය කැමැති නෑ පච වෙනවා දකින්න. යා කොහොම හරි ආකාශයේ සහ ඇතිතන කියන ඇතිතන සහ නැත්තන දෙක බෙදලා නැතිතනට බයක් ඇති කරලා තමයි විඥානයේ රාජ්‍ය පවත්වන්නේ. ඒසට බුදුහාමුදුරුවෝ කියලා නැත්තන පොඩ්ඩක් ප්‍රේම කරපන් ඒකට විඥානේ පරදිනවා. ඇති නැති දෙකෙන් ඇති කියලා නැති කියලා දෙකෙන් වෙන් කරලා හඳුනපු ගාම විඥානය නගින බෙන්ච් එකට නැගලා විනිශ්චය කරනවා. ඊට පස්සේ නැති බව ඉන්න දෙන්න එපා. පුළුවන් තරම් හයපන් හම්බ කරපන් එකතු කරපන් කියලා ඇති භාවයට දෙනවා. බුදුන්ස කියනවා නැති භාවය දැකලා නැති භාවයට සමාදන් වෙලා නැති භාවයට තන දෙන්න ආකාශයට තන දෙනකොට විඥානය පිටිපස්සේ ඉඳගෙන උඩ ගෙඩි දෙනවා. ඔපිනියන් දෙනවා කොහොම හරි මොකක් හරි ගනින් කියලා. ඒතර දැනගත්තොත් මේ කරදර ඇති නැති දෙක තියෙද්දී කරදර තියෙන පැත්ත, රූප තියෙන පැත්ත, ඇති පැත්ත, කුප්පන පැත්තට අදින්නේ විඥාණයෙන්. ඒ නිසා විඥාණය දුන්නොත් ලනුවක්. විඥානයේ ඇති කෙරුවොත් කරදරයක්. ඒ නිසා ඒ කරදර කරන විඥානය කොටු කරලා දැකීමම විඥානය අහෝසි කිරීමක් වෙනවා. විඥානය එළියට ඇදලා දැම්ම වෙනවා. හරියට මේ මාෆියා සංගමේ නායකයා ප්‍රසිද්ධ කිරුවා වගේ වෙනවා. එයාට ගහන්න ඕනේ නැහැ ඊට පස්සේ. ප්‍රසිද්ධ කර පමණින්ම තේරෙනවා මේ මනස තමයි මෙච්චර කල් මේ රාජ්‍යයන් පෙරළමින් ජඩ වැඩ කෙරුවේ බොහොම නම්බුකාර විදිහට එළිය ජීවත් වුණාට මෙයා තමයි මිනිහා කියලා පෙන්නනවා වගේ මේ විඥානං ඡායතන දැක්කට පස්සේ පේනවා සැප දුක තිබුණාම අපේ හිත සැප කියලා දෙන හරියක් දෙන්නේ දුක. බුද්ධාචර්ය උත්තමයන් වහන්සේලා පෙන්වන සැප අපිට පේන්නේ පාළුයි, කම්මැලි, නීරසයි, ඒකාකාරී බයයි කියලා මේක විඥානීය මායාවක් මිස ප්‍රകൃතියේ ඒක ඇති පාළු ගතියක් නෙවෙයි කියලා ඒකට සුතමේ ඥානය අවශ්‍යයි. ආන්නේ විදිහ සුතමේ ඥානයේ මේ විඥානය නිෂේධ වෙන විදියට, අනිදස්සන වෙන විදියට, විඥානයේ ක්‍රියාකාරකම් අහෝසි වෙන විදියට කටයුතු කරොත් මේ ලෝකේ තියෙන සැප ටික හොඳටම ඇති මානවයටත් ඇති මටත් ඇති අපි මේ නොලබිච්ච දෙයක් හොයන්න ගිහලා තමයි මේ අසහනයක් ඇතිලා තියෙන්නේ. දුකක් ඇතිලා තියෙන්නේ. මේ ගමන යන්නේ තණ්හාව හරහා. මේ තණ්හාව බුදුරජාණන් කියනවා තණ්හං නිස්සාය තණ්හං පජ. තණ්හාවක් ඇති කරන කවදාවම මම නැති දෙයට ප්‍රේම කරනවා කිය. මම Nirodheට ප්‍රේම කරනවා කිය. මම ක්ෂය වීමට ප්‍රේම කරනවා කිය. මම වැය වෙනවට ප්‍රේම කරනවායි කියලා මේ නැති දෙයට ප්‍රේම කිරීම කියන දෙයට තණ්හාවක් ඇති කරගන්නවා මෙතෙක් කල ඇති දෙයට ප්‍රේම කරපො එකතු කිරීමට ප්‍රේම කරපො මම මගේ කියපෙකට ප්‍රේම කරපු වෙනුවට ආස්වාසිය ඇති වෙන පැත්තට වැඩිය නැති වෙන පැත්ත බලනවා. පිම්බීම හැකිලින් බලනවා නම් ඇති වෙන පිම්බීම හැකිලින් නැති වෙන ක්ෂය වෙන පිම්බීම හැකිලින් බලනවා. මෙහෙම බලබලා ඉන්නකොට රූප ධර්මයේ යට තේරෙනවා තණ්හාව ආවට තණ්හාව ඉබේම නැති වෙන ගතියක් තියෙනවා. පර ප්‍රයත්න නැතුව මේක අපි දැකලා නැහැ. ද්වේෂයත් ඇවිල්ලා ද්වේෂය ඉබේම නැති වෙන ගතියක් තියෙනවා. කවදා හෝ ඒකට අවධානය යොමු කරන්න තණ්හාව ආවොත් ඒකත් තණ්හාවක් තමයි. නමුත් තණ්හාව නිසා තණ්හාව නැති වෙනවා. මේ නිසා තණ්හන් නිසාය තණ්හම් පජාත කියන එක කිසිම ශාස්ත්‍රුන් වංශනමක් හෙලි කළා නැහැ. ඒක හරීම හරීම විප්ලවීය දර්ශනයක්. ඒක තියෙන බික්කුණෝ පස්සේ සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේක අපිට හෙලි කරලා පෙන්නන්නේ. තවත් සූත්‍ර ඇති. ඊට පස්සේ තියෙනවා මානන් නිසාය මානම් පජාත. මේ ලෝකෙ ඔක්කොම කාමයට යනකොට ආර්යයන් වහන්සේලා කැපිපෙන්නලා ඉන්නවා. උන්වහන්සේලා අකිරෙන් දිනනවා. ඒ නිසා එයා මාන්නයක් ඇති කරගනවා. උන්දට පුළුවන් නම් මට බැරියයි කියලා. එක්කෙනෙකුට පුළුවන් නම් නිවන් දකින්න මට බැරියයි කියලා ලෝකෙම යන්නේ අනිත් පැත්තට. අර තල් ගහක් අර බුදියා ගත්ත හාවා. යට තිබුණ මේ මේ බෙලි ගහක් ඇරලා යන තුමන තල්ලත්තකට බෙලිගෙඩි වැටිච්චාම ඌ නැගිටින්නේ බ්‍රහ්ම ලෝකේ ගිහිලා එක පාරට බය වෙලා උට එක පාරට හිතට එන්නේ අහස කඩා වැටෙනවා කිය. දුවන්නේ පස්ස බලන්නේ නැතුව. ඉතින් ඒකකොට අනික් සත්තු ඔක්කොම මීමින්නද ගෝනද ඔක්කොම දුවන්න පටන් ගන්නවා කැලේ කඩාගෙන. ඉතින් ඔක්කොම දුවනකොට අපිත් ඒ දුවන පිස්සෝ තමයි. මේ ලෝකේ තාක්ෂණය පස්සේ දුවනවා. යටිතල පහසුකම් පස්සේ දුවනවා. අධ්‍යාපනයේ පස්සේ දුවනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක පස්සේ දුවන දුවන දුවන දුවන දුවන ඉවරයක් නැහැ. නමුත් සිංහේ කම්බෙලා කොහෙද පුලව් දුවන්නේ කියලා නැතලා අහන්නට අලියටත් බෑනේ දැන් මොකුත් කරන්න. අයියා අයියානේ. අනේ ආන්දුන්නේ මේ දුවන්නේ මෙහෙමයි මේ කැලේ කඩාගෙන මේ ආස කඩාන වැටෙනවා. තෝ දැක්කද? නෑ පිස්සු කතා කරන දකින්න කොහෙද? දයිවත් ඇහැල්ලා බලනකොට බඩ යනවා. තෝ පුවානේ මොකද? මම දුවන්නේ ගෝණ දුවපෙහින්ද. ගෝණ කඩාන තෝ තෝ මොකටද දුවන්නේ? ආම්දුන්නේ මේ ඉන්න පමා වෙන්න බෑ අරේ කඩාන වැටෙනවා. තෝ දැක්ක නෑ. කොයි පැත්තද? ඒ පැත්ත බලන්නත් බෑ බයයි. ආගෙන ආගෙන යනට අර හාව තමයි ඇවිල්ලා කියන්නේ මම තමයි දැක්කේ. දැක්කේ කියන්නේමයි හීනෙන් බය වුනේ. වර යන්නේ අනේ හාඳුන්නේ මේ පැත්තට අඩිය හොල්ලන්නවත් බෑ බයයි. වරෙව් යන්නේ කියලා ඔක්කොම අරන් ගිහලා බලන්න මොකද්ද තියෙන්නේ? තල්ලත්තක් උඩ බෙලිගිඩියක් තියෙනවා. මේකට කියනවා සිංහාවලෝකනය කියලා. සිංහයා බලන්නේ හට ගන්න තැන. අනික සියලුම වල්සත්තු දූපන් අම්මා කැලේ කඩාන දුවනවා. අන්න එimhe එක සිංහයක් දකින්නකොට හාවයකට උනා සිතාගතගේ මුන්දට තියෙනවා දැක්මක්. ඒ වගේ තමයි ආර්යයන් වහන්සේ නමකට මේ පිස්සු ලෝකේ දැක්මක් තියෙනවා. ඒක දකින්නකොට අන්ධ පෘතජ්ජනයෙකුට හිතා ගන්න පුළුවන් කවදා හරි මම මෙතෙන්ට යන්න ඕනේ. ඒ මාන්නයක් ඒක. මානං නිස්සය මානං පජාත. උන්ද කොහොමද කරන්නේ? උන්ද කරන්නේ සිල් රැකලා. මම අසුතත් පුතජනේ මම සිල් රැක්කොත් මොකද වෙන්නේ? ඉතින් එයා පුළුවන් තරම් උත්සාහ කරනවා කය වචන අරසා කරන්න. ඉතින් අරසා කරනකොට මේ මනුස්සයා ඉස්සීමක් ඉස්සෙනවනේ. ඒ කියන්නේ ඔසවා තැබීමක් වෙනවා. ඒ සිල්පදවල තියෙන්නේ ඔසවා තැබීමක් වෙනවා ආසුතත් උතජනයන් අතර මෙන්න මේක තේරෙන්නේ නැත්නම් සිල්පද රැකලා වැඩක් නැහැ. සිල්පද රකින්නකොට තමයි තේරෙන්න ඕනේ මේ හයි සිනකේ තියෙන මහා පාරක් තියෙදි මේ පැත්තේ තියෙන සෙනක නැති පොඩි පාරක්. ඒකේ යන්න පුළුවන්. මොකටද අරගේ පොරකකා ඉන්නේ මේ පරිඳාරණ ඵලයන්. ඕන වෙලාවක බලුවොත් වඩා හොඳ ක්‍රමයක් තියෙනවා. එතන කුසලතාවය කියන්නේ. ඕනම දෙයක් හොඳයි නම් ඒකේ ඉන්නකොට පේනවා වඩා හොඳ දෙයක් තියෙනවා. අපි මේ වඩා හොඳ දේ තියේදී කට්ටියත් එක්ක රණ්ඩු වෙන්න ඕන නිසා, පුරුට් වෙන්න ඕන නිසා හොඳ දෙයි කියලා. මේක සත්පුරුෂයා ගාව නැහැ. සත්පුරුෂයා ජනප්‍රිය භාවයවත් ඡන්දෙවත් இல்லන්නේ. එයා වඩා හොඳ දේ දැක්කනේ හොඳ දේත් අතහරිනවා. එයා දන්නවා හොඳ දේ දෙන්න කොක්කක්. හොඳ දේ ඇණයක් මොකද වඩා හොඳ තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ ඊට වඩා හොඳ දෙයක් තියෙනවා. සීලේ තියෙනවා අදි සීලේ කියලා එකක්. අදි සීල ශික්ෂාව කියලා. ඒ අදි සීලේ ගතිය තමයි සීල විසුද්ධි ආවදේව චිත්ත විසුද්ධත්තාය මේ සිල් දකලා සුදු පාට වෙලා ඉන්න එක නෙමෙයි වැඩි. ඒක මේ චිත්ත විසුද්ධියක් ලැබෙන්න ඕනේ සීලේ හරිනම් අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානේ සීලානේ. සීලයේ කුසලතාවය වෙනකොට විපිලිසරකම නැති වෙන්න ඕනේ. මේ ශිල්පද නිසා විපිලිසරකමක් ඇති වෙනවා නම් අනේ බුදුහාමුදුර ලෝකේ පහළම කොහොමද සුඛයක් ඇති කරන්නේ? සුඛෝ බුද්ධානං උපාදෝ වෙන්නේ කොහොමද? අපිට අද ශිල්පද අලි කුරුසයක් වෙලා. කුරුසිය තිලන ගැහුවා වගේ ශිල්පද රකින්න කට්ටිය ඔල ඔලුව හොල්ලා ගන්න බැඩෝ අත හොල්ලා ගන්න බැඩෝ දඟලන. පටන් ගන්නකොට එහෙම එකක් තියෙනවා. නමුත් එහෙම එකක් ශිල්පද වල නැහැ. ශිල්පද වල තියෙන්නේ චිත්ත විසුද්ධත්තාය. ඉතින් අද සිල් ලකින කට්ටිය කීට කී දෙනෙක් ඒ භාවනාවකට යොදුරු දෙන විදිහට රසිල් ලගෙනවද කියලා බලන්න. ඒගොල්ලෝ කියන්නේ සීලේ සීලේ සඳහාමයි ඉන් එහාට මොකොත් ඕනේ ඒ කරුවත් ඇති කියලා. නෑ මේක තියෙන්නේ චිත්ත විසුද්ධිය සඳහා. ඒකට තෘෂ්ණා මාන්නයක් ඇති කරගන්නවා සීල් රකින්න ඔක්කොම භාවනා කරන්නේ මම. අර භාවනා කරන පිසට ගිහලා උත්සාහ කරනවා. උත්සාහ කරන ගමන් බලනවා තට්ටමනව නෙවෙයි අනායාසෙන් ඉබේ යන හුස්ම දිහා බලපන්. ඇවිදිනකොට නිකන් මේ යන්න ඇරලා ඒක දිහා බලපන්. පටන් ගන්නකොට නම් අපි ඇවිදිනකොට කොක්කු ඇවිදිනා වගේ තමයි සක්මන කරන්නේ හැටි. මේ කරනකොට කරනකොට තියෙනවා මේ සක්මන්ට යන්න දීලා ඔක බලපං. හුස්මට ඉබේ යන්න ඇරලා දීලා ඔක බලපං. පිම්බීම හැකිරීමට ඉබේ යන්න ඇරලා බලපං. රාගෙට ඉබේ ඇවිල්ලා ඉබේ යන්න ඇරපං. ද්වේෂයට ඇවිල්ලා මේක දිහා හුඳුවට මේ හැප්පෙන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව නිශ්චය කරන තු බලනින්න ගියොත් මේ භාවනාව කියන්නේ එච්චරම හමුදා නීතියක් නෙමෙයි එන්නේ එන්නේ විනෝදාංශයක් වෙනවා. ඒකට ආගම කැමති නැහැ. ආගම ඒක දෙන්නෙත් නෑ කියනවා අම්බෝ ඒ කියන්නේ මේ මේ මට බුරුම ගියාට පස්සේ ආමුතුත් මට කියනවා බුද්ධහනුසති මෙත්තාච මරණං අසබස්සති යෝ ඉමායි චතුරාර්යක්කා බික්කු භාවේය සීලවා ඉතින් බලපං ගාථාව බලලා ඉතින් බුද්ධානුසය කරන්න ඕනේ ඉස්සෙල්ලාකට මෙත්තා කරන්න ඕනේ අසුබ කරන්න මරණානුසති කරන්න ඊට ඉස්සෙල්ලා සීලයේ සීර 100ක් වෙන්න ඕනේ ඌව කාටද තියෙන්නේ බොරුනේ බෑ භාවනා කරන්න බෑ මේ කාලේ මං කිව්වා ඉතින් මහසිසාරේ මොනවක්වත් බලන්නේ නැහැ බුද්ධානුස්සතියත් නැහැ මරණෙත් නැහැ අසුබසතියත් නැහැ මොකක්වත් නැහැ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න කිව්වහම සීල නැතුව කොහොමද කරන්නේ සීල නැතුව දැනගන්න කරලා බලන්න කවුද ඉන්නේ මේ ලෝකේ සීලෙන් අංග සම්පූර්ණ වෙච්ච කෙනෙක් මේ කුණු ලෝකේ කාටවත් බෑ එකයි අපිට පුළුවන් ඊට වැඩිය අද ලෝකෙට කරදර නැතුව හිටපන් අනුන්ට දුක් දෙන්න එපා හිතට දුක් කරදර ගන්න එපා. මේකට අපි මාන්නයක් ඇති කරගන්න ඕන. මේ ලෝකේ මේ සීලයක් කියලා දණු කඳේ ගහගත්තා වගේ කරදරයක වැටලා. එහෙම තමයි පටන් ගන්න ඕනොත් ඒක හුරු කරගන්න. ඉතින් භාවනා කියලා කියන්නේ රෙජිමෙන්ටේෂන් එකක් කරන මේ ආහා අමුදා නීතියක් කරන. පටන් ගන්නකොට එහෙම තමයි. දාලා ඉබේ ඒක හුරු වෙන්න පටන් ගන්නවා. හුරු වෙනකොට මේ ස්වභාවයෙන් සිද්ධ වෙන දේ දිහා බලන හිටියොත් manussකමේම තියෙන භාවනාවක්. වෙන කාටවත් බලන්න බෑ. අනික සත්තු ඉන්නේ සාජාසයක. යාට මේ බලලෙකුට මීයක් දැකලා ඉඳද්දී සියලු සත්වෝ සෝපත් වෙත්තා නිදුක්ක නිරෝගීත්ත කියන්න බෑ. උ ගිහිල්ලා මරලා කාලා ඉවරයි. ඒ බලල් ගති අපිට නෑ. අපිට පුළුවන් ආන්න ඒක මාන්නයක් ඇති කරගන්න ඕනේ. ඒක මේ යෝනිසෝමනසිකාරයේ කොටසක්. කාට බෑ කිව්වත් මට පුළුවන් තව එක හුස්මක් බලන්න. කවුරු බෑ කිව්වත් මම තව එක පියවරක් බලනවා. කවුරු බෑ කිව්වත් මගේ අඟ බෑ කිව්වත් මම තාම මේ වේදනාව තව චිත්තක්ෂණයක් ඉන්නවා. කවුරු කිව්වත් මම නැගිටපන් කියලා මම නැගිටින නැතුව තව චිත්තක්ෂණයක් ඉන්න කියලා ඒ ගන්න මාන්නේ ඔලමලයි. අන්නේ ඔලමලකම නිසාම අපේ තියෙන ඔලොමලකම නැති කරන්න පුළුවන්. හැබැයි මේ ඔලකොලම ඔලොමලකම දාන්නේ සීලය අධි සීලයක් කරන්න. එහෙම කෙනෙකුට විතරයි නිවන තියෙන්නේ. එමෙතුව නිවන කියන එක තියාන හඳුන් කුරුපත්තු කර වැඳ වැඳ හිටියට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා සියදෝරිස් නිවන කියලා. මේක කරනකොට ලැබෙන කිසිම සීලයක් හෝ සමාධියක් හෝ ප්‍රඥා මගේ කියාගන්නේ මගේ කියා ගත්තොත් ඒක බරක් වෙනවා. ඒක සාසනේ. ඒක බුදුහමර දීපු දේ. මට පුළුවන් වුණා ඒක. ඒක මට මේ ගුණරතුන් සිල්ලතුන් ඇසුරු කිරීම නිසා වෙච්ච දේ. ඉස්සර මමම බෑ කිය තමයි හිටියේ. නමුත් දැන් පුළුවන් බව ඇති වෙලා තියෙනවා. අන්නේ විදිහට නිවන පිළිබඳව පරිණාමයක් ඇති වෙනවා අර්ථකතනෙ. මේ පරිණාමයේ හරහා පෞද්ගලයාගේ පෞරුෂත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එයාට මොනම දෙයක්වත් ඉසේ තියාන ගෙනියන්න හනමිටියක් නැහැ. මොනම විදියකින්වත් එයාට මගේ රුචිය මගේ අරුචිය කියලා දෙයක් තියෙන්න බෑ. ඒක නිතරම පරිණාමයටපත් වෙන්න ඕන. ඒ වගේම මොන කර්ම ශක්තිය ආවත් එයා දන්නව කඩාගෙන යන්න පුළුවන් වර්තමාන ජීවත් වෙන තාක්කාලේ. ඒ වගේම යා දන්නවා අනාගත චිත්තක්ෂණේ සිහිපත් මැනෙන්නේ දැන්. ඒ නිසා මේ මොහොතේ පව් කරන්නේ මෙන්න මේ ටික Tamanට එන්න පටන් ගත්තට පස්සේ ඒක තේරෙනවා කොච්චර කාලයක් මහන්සි වුණාට පස්සේ Tamanට ඒ තියෙන පින තමන්ගේ තියෙන කුසලතාවය තමයි තේරෙන්නේ. ඒකට මාන්නයක් ඇති කරගත්තට කමන්නේ ඒ මාන්නයට බුදුහාමුදුරු ඉඩ දීලා තිනවා මානන් නිසායි මානපජාති. ඒ නිසා අපි මටන් ගන්නකොට මාන්නේ නැතුව පටන් ගත්තොත් ඒ භාවනා කරන්නෙම නැහැ. ඔය නිකන් අඥාන පෙක්ෂාට වැඩ. ඒ නිසා තණ්හාවක් ඕනේ නිවන ඇති කරගන්න. මාන්නයක් ඕනේ නිවන ඇති කරගන්න. නිවන සඳහා වෙන තණ්හාව නම් නිවන් දකින්නට ඒ තණ්හාව නැති වෙනවා. නිවන සඳහා නම් මාන්නේ එන්නේ එන්නේ නිහතමානී වෙනවා. ඒකට යන්න ඉස්සෙල්ලා සත්පුරුෂයන් ඇසුරු කරනකොට මේක වෙනවා. ආර්යයන් වහන්සේලා දකින්නකොට මේක වෙනවා. එහෙම නැතුව ආර්යයන් වහන්සේලා කියලා ලේබල් කොටා ගත්ත කට්ටිය නෙවෙයි මේ කතා කරන්නේ. ඒ නිසා මේ නිවන හතර පොලක සිදුවෙන විපරිණාමේ අද අපි ඉවර කරන්න හදන්නේ අසුතවත් පෘතජ්ජණයෙකුට අවශ්‍ය සුත්තමේ ඥානෙ ලැබුණොත් එයා නිවනත් පතන දෙයක් වෙනවා එහෙම නැත්නම් සංඥානනයක් වෙනවා කමක් නැහැ. එයා දැනගන්න ඕනේ මේ සංඥානනේ කවදා හරි වෙනත් අර්ථකථනයක් දෙන්න වෙනවා. සත්පුරුෂයන් දැකලා ආර්යයන් වහන්සේලා දැකලා සුත්තමේ ඥානය ඇති වුණාට පස්සේ මේ නිවන කියන එක අනිච්ච සංඥාට වැටුනොත් දිනුවා. නිවන එක නিত্য සුඛ සුබ වුණා නම් එහෙනම් ඉතින් කුරුසෙ තියලා එන ගහගත්තා වගේ තමයි. එහෙනම් ඉතින් දඬු කන්දේ ගැහුවා වගේ තමයි. ඒක නිසා මේ දැඩි මතධාරී ගතිය අයින් කරලා නිවනට විපරිණාමයට වෙන්න දෙන එකම පහසුකම් සලසනවා සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් තමන්ගේ නිවන කියලා ගත් එකම හප්පලා බලනවා කපලා බලනවා පතුරු ගහලා බලනවා විසිතුරු කරලා බලනවා බලනකොට නැති වෙනවනම් ඒක බොරු නිවනක් කපන්න කපන්න පතුරු ගහන්න පතුරු ගහන්න දිලිසෙනවනම් අන්න නෛර්යානික සද්ධර්මය. ඒ නිසා තමන් ළඟ දැනටම තියෙන සුතමේ ඥාන උපක්‍රම ඒ අද්දකීම් රාශිය හොඳට ක්‍රියාවත් කරවන්න. ක්‍රියාවත් කරලා මාන්නෙකුත් ඇති කරගන්න. තණ්හාවකුත් ඇති කරගන්න මේ දැනට තියෙන නිවන සෙකන්ඩ් හෑන්ඩ් එක බාල වර්ගයේ මට හොඳ එක. මේට වඩා හොඳ එක අධිකුසල ලබා ගැනීමට මේ මාන්නේ මේ තෘෂ්ණාව හේතු භූත වේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් අපිට මේ සබ්බ ධම්ම මූලපරියාය ප්‍රයෝජනවත් වේවි. ඒකෙන් අපේ මේ අසුතවත් පුතුජනයන් පිළිබඳ වාරය સમાપ્ત වෙනවා. අපි අනිත් දවසේ බලමු කොහොමද මේක ආර්ය ශාවකේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රකාශයත් එක්කම ධර්මදේශන අනිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. පස්සේ විනාඩි ස්වල්පයක් ඇති කර ගන්නවා පරණ චාරිත්‍රාක් හැටියට ධර්ම සාකච්ඡාවකට පෙළඹෙන්න පෙළඹෙන්න මේ සම්බන්ධව හෝ වෙන වේ වෙලාවෙ වෙලාවෙ පිළිසැටිය සුසු මාතෘකාවක් තියෙන ධර්ම සාකච්ඡාවක නාමයේ ඒ සඳහා අපි වෙලාව ගනිමු එහෙම නැත්නම් අපි ඒත්තාවතා ചാති ගාථා සාකච්ඡා කිරීමෙන් ධර්ම දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා කැමරාන තේරෙනවද? පිටිපස්සින කටේ හිනා පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. මුල්ගය. මොකටද වහනකම් කරන්නේ? මොකද්ද නිවන කියන්නේ කහ පාට එකක්ද, රතු පාට එකක්ද, හතරස් එකක්ද, රවුම් එකක්ද? මොකක් කියලා ලොකු අමුද කියලාද නැහැ. දැන් ලොකු අමුද තමාර වැටෙනවා ওই උත්තරේ. මොකක් මොනක් වගේ එකක් කියලා කිව්වේ. දැන් පොඩි අමුද ගාවට ඇවිල්ලා එහෙම කවුරු හරි ඇහුවොත් එහෙම එන්නේ ඔයගොල්ලෝ ගාවට තමයි. ඔය ලොක්කු කාවට එන්නේ මොකද ලොක්කුව කියන කවදාකවත් නැත් උත්තර දෙන්නේ නැහැ වලේ වටෙන් ගන්න. පොඩි උන්නේ ඔය මොනවා හරි කියනවා. ඉඳගෙන ඉන්න කොහමද නැ පස්සට ඉඳගෙන ඉන්නේ. ලොක්කන්න බෑ කියලා. නිවන මොකක් වගේ එකක් කියලාද දැන් හිතාගෙන පුංචි හිතට මගේ හිතෙන්නේ මොකක් වගේ කියලා. උඩ තියෙන එකද බිම තියෙනද කහ පාටද රතු පාටද හතරක්ද රවුම්ද අයිස්ක්‍රීම් වගේද බොම්බයි වටේද මොක පකඩ වගේද මොන වගේ මොන වගේද හිතාගෙන ඉන්නේ උඩ තියෙන එක. ඒතර දැන් බිම තියෙන එක නිවන නෙවෙයි. එනිසා උඩ යන්න ඕනේ නම් ආම්ස්ට්‍රෝන්ලට එහෙම නිවන හම්බෙන්න ඇති උඩ ගිහලා. ද ආසෙන්තර යන කට්ටියට උඟක් නිවනට කිට්ටි වගේ පේනවා. සෙලින්කෝ මන්දිරේ උඩම තට්ටුවේ ඉන්න අයට. එහෙම නේද? උඩ තියෙන එකක් කියලා. ආම්දු පොඩි ආම්දු කොටින්ද. උස කට්ටියට නිවන කිට්ටුවේ කියලා හිතනවා. කවුරු හරි ඇහුවොත් දැන් පාසකම්මලට දෙන්නේ පොඩි ආමුඩොත් වට අත ගත්තාම පප්පා වගේනේ දෙනකොට දෙන්න ගියානේ. බන කියනවද? නෑ. මොකක්ද අහලා කොන් කිව්වේ අර පොඩි ආමුඩ කෙනෙක් බන කියන්නේ කියලා අනේ කියන්නේ. මොකද්ද කිව්වේ? ගෙවල් වල දානට ගිහිලා ලොකු ආදරෝ කියවනවා කියවනවා මිස්ලා කැක් වල බඩ කිනු නින්ද මහතරින් නුවර අදින්න ඒක දිගාරින් දැබ්බ වයර කියලා මහතර පුරන් මෙහෙම ඉඳලා ඉඳගට කියලා භාගෙ පිටුවට ඉඳගත්තා කියනවා. ආතත් නෑ ඉඳගෙන මෙලිය පෙන්නන්න. ආයිසාවින රෝවා වැටලා කොන්ද කඩාගෙන එහෙනම් ඉන්නවා නේද කිව්වා මම ඉතින් වදිනවනේ අම්බුලේ අංකාරේ මේක මේ කියලා වැඩමුත් නැහැ අරවාගේ බලලා ඒකේ තේරුම උත් නැහැ ඒ ගොඩක්ගෙන් ආන්නේ කිව්වා පතන්නාම් පාන්දු නන්නෝ ඊට කතා කරා හරි අවංකව කතා කරා පොඩි හැමදේම ඒතකොට ලොක්කටත් උඩින් ඉඳගෙන කතා කරන්නේ ඇයි පැවිදෙන්න ඕනයි කිව්වට පස්සේ අපේ කොම්පැනි නේ. පිට කෙනෙක් ආවට එහෙම කතා කරන්නේ නැහැ. නිකන් දාන දෙන්න උපා සමාන්තරට එහෙම කියන්නේ නැහැ. බැරි වෙලා හරි කිව්වොත් එම් පැවිදෙන්න එනවයි කියලා දන ගහපන් ඉන්ජු ඉන්ජු කියපන් වාඩි. hina වෙන එක විතරයි කරන්නේ. hina වෙනනේ පොඩි අවුරුද්දත් ඔච්චර තමයි. කවුරු ඇවිල්ලා කිව්වොත් එහෙම මේ මේ මහාන වෙන්න ඕනේ කියලා එහෙනම් ඉතින් දැන් මට පල්ලෑනේ පොලිමේ දැන්. දැන් අපිටත් වඳින්න ඕනේ. එහෙමද කියන්නේ? ඒ කී දෙනෙක් ඉන්නවද පොඩියෝ? එච්චරයි පොඩිම එක්කට ඔයා විතරයි එන්නේ. ඊට පස්සේ කවදාද පැවිදි කරගන්න බලන්න ඕනේ. මොකටද? ඇඳුම් ගන්න. ඊට පස්සේ පැවිදි වුණත් පොඩි අහවලට වඳින්න ඕනේ. ආයිතර හලාකොට ඉන්න කියන්නේ. යා විතර වන්දන පැවිදි කරගත්තා නම් මේ වැඳුම් අරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කවුරු හරි අහුවොත් එහෙම ඇවිල්ලා ඉවරලා නිවන කියන්නේ මොකද්ද කියලා ඔන්න වැඩි. නැත්තම් අහන්නේ ඔහොම නෙවෙයි. ඔව් මං කියු කතෝලික පරිසං වෙන්න හරිද? මහන්නේ <laughs> මොනවද දන්නවද? හරි නිවන හරි. දැන් පොඩි ආමරුන්ට දැන් ඕක රෙඩි කරලා මොනවද ලැබුණොත් හොඳද කියලා. ඒකල දෙනවා. ඉතින් දෙනකොට තේරෙනවා මෙයාට මේ ඈත තියෙන නිවන කෝක වෙතත් වර්තමානයේ මොනවද අවශ්‍ය කරන්නේ කියලා. පැදුම් පැතුම් පොදියක් ඕන කෙනෙක් ගාව තියෙනවානේ. ඒ මනුස්සයෙක් දීලා තමයි අල්ලන්නේ. ඒ රජපෞල කෙල්ලෙක් කිව්වලු මේ තායිලන්තේ ලොකු හාමුදුරුවෝ මොන ಗುಣ වැඩුවත් මොන්න තරම් ප්‍රසිද්ධ වුණත් අපි අල්ලන හැටි දන්නවා. ආවට පස්සේ වාඩිලා මේ අවතරයි ස්වාමීන් වහන්සේ මෙහි නෙවෙයි හොඳ තැන තියෙන්නේ චෙම්මායුල. ඒකට ප්ලේන් එක බුක් කරන්න ඕනේ. වහන්සේ කවදද යන්න කැමති? ප්ලේන් එක බුක් කරන්න. අර හාමුදුරුවෝ ඔක්කොම ප්‍රෝග්‍රෑම් තියේදී දවසෙ දෙනවනේ. ට්‍රිප් එක ඔක්කොම හරි. පණ්ඩිත සාංශිත් ගියාට පස්සේ රජපෞලේ ඇවිල්ලා ඔක්කොම හරි ගැසලා කිව්වලු මෙහෙමයි ස්වාමීන් වහන්සේ මෙහෙමයි ඉතින් වහන්සේ හැමතැනම ඇවිදිනවා. මේ තායිලන්තෙත් මෙහෙ වුව නෑ හොඳේව තියෙන දැන් මෙහාපව නూరు ගෙනියන්න හදනවා. මේ ස්වාමීන් වහන්සේ කවුදරට යන්න යවනවලු. මට නතර වෙන්න තියෙන කාමරේ පෙන්වන්න කරුණාකර පිස්සු කතා කරන්න එපා කියලා. <laughs> අහුවෙන්නේ මොනම කෙනෙකුටවත්. අපේ ඕනම කෙනෙක් අහුවෙනවා. කවුද කියන්නේ මං අහවල් තැන්න උපවාසය ගෙනියන්න හදනවා උපවාසය වැඩ කොයි වෙලාවෙ ප්ලේන් එක බුක් කරොත් හොඳද? බුදුම අනුකම්පාවක් ඇති වෙන අම්මා අප්පාවත් එහෙම කරන්නේ නෑනේ. දාපු ගමන් එනෝනා කියනවලු එනෝනා කියන්නේ කුමාරිකාවක්. ආමතුරු මොන ಗುಣ තිබ්බත් කොච්චර මේවා ශ්‍රේෂ්ඨ වුණත් අල්ල නැටි මන් දන්නේ. ලංකාවේ කොළඹ ඉන්න නෝන්ලත් එච්චරයි. කොයි හාමුදුරනේ දක්ෂ වෙලත් යන්න හදන්නේ නෝන කෙනෙක් ඔඩොක්කොටනේ. එයා මෙහෙම මෙහෙම කරනකොට අහුවෙලා. එන්නේ ඉවනට එහයි මොකද්ද අපි ළඟ තියෙනවා. නිවන ලබන්නේ ඉස්සල්ලා මොකද්ද එකක් තියෙනවා. ඒක දුන්නට පස්සේ ඊට පස්සේ ඕන තෙවෙනි සිල්පදේ නොකඩම කියන පොත කියවන්න මොකද වෙන්නේ කියලා අන්තිම තුන්වෙනි සිල්පදේත් කඩාගෙන තමයි නතර වෙන්නේ. ඒ නිසා ලැබිලා සාර්ථක වෙන්න වෙන්න වෙන්න නිවනට යනවනම් පැටලෙන්න දෙයක් නැහැ. නිවන ඒගොල්ලෝ ගාව නැහැනේ තියනවා තියෙන කැලේනේ. ප්ලේන් එකේ හරි චෙන්මයි වල නිවන නැහැනේ. මෙහි තියෙන ඉතින් අපි ඒකට හිත යනවයි කියලා කියන්නේ අපේ තියෙනවා දෙකට දෙතවර වෙච්ච ගතියක්. අපි දුප්පත් පවුල ලොකොල්ලෝනේ. අපිට කවුරු හරිලා මෙහෙම දීපු ගමන් මොකාද හිතන්නේ මේක මාරපාක්ෂික පැත්තක් කියලා. ඇතර ඒ මනුස්සයත් එච්චර මාරපාක්ෂික නෑ. ඒගොල්ලෝ හරි කැමති ලොකු අහම්දුරෝ මං කියන දේ අහනවා කියන්නේ. බූදල් වේදම් කරන මහත්යට විරුද්ධව වේදම් කරන. එයාට හරි සතුටක් තියෙනවා. අපේ මහත්ය මෝඩය සිල් ලකින්නෙත් නෑ බලන්න මම ආශෝ කරන්නේ අසෝලා. මහත්යගේ බැංකුවේ account එකෙන්මයි ගන්න. මහත්යටමයි ගන්න. දඩමීම කරගන්නේ ආම්දුගෙන. ඒ මොකද ඒ හාමුදුරු නිවන දන්නේ අර දෙන ලනුව කනවා. ඉතින් මේ පණ්ඩිත ස්වාමීන්ගේ බේදලා ඉඳපු ඉඳිල්ල ඔය දැන් අපවත් වුණා මම හිතන ගිය අප්‍රේල් වෙනකොට පුදුමයි මොනම කෙනෙකුටවත් එව්ව බෑ. කියන්නේ කවුරුත් දෙනකොට ඒ සංසය දන්නවා අනිවාර්යයෙන් මේ කොළි අනිත් පැත්තේ තියෙන්නේ මාරවයි කියලා. මේ පැත්ත හොඳයි මේ පැත්ත හරවලා බලන්න. ඒක වෙන්න හේතුව මොකද අපි මහානකම් කරන්නේ ඉවනට නෙවෙයි. මහානකම් කරන්නේ වෙන මොකද්ද එකක් තියෙනවා. ඒ අතරමැද ළඟා කරගන්න දෙයක් තියෙනවා. ඒ ළඟා කරන දේ නියොනටඩිය පොඩ්ඩක් ලොකුයි. නියන වහයිලාගෙන හිටලා තියෙන. ඉතින් ගිහියෝ දන්නවා ඒක අල්ලන්නේ නැහැටි. මොකද උංගාව කාමේ තියෙනවානේ, සල්ලි තියෙනවා. උන්ට හරි ආසාවක් තියෙනවා මේ වගේ ගුණවන්ත සුවාංශරමක් මහත්තයට ඉස්සර මම ඇල්ලුවා. වෙන මොකක්වත් නැහැ ඔය පෞල් ජීවිතවල. ඒකමයි. ඉතින් ඒක දිහා බලන ඉන්නකොට නිවනට තියෙන ප්‍රධානම බාධාවද දුෂ්කර නෙවෙයි ලාභ සත්කාර. ලා ඒ විශ්යට අහුවෙන්නේ නැති කිසිම කෙනෙක් නැහැ. ඒක නොවෙන්න මේම මේ සැප තියෙන්නේ මේ මොහොතේ කියන එක තේරුම් ගන්න. මම දැන් මෙතන කියන එක තමයි උපරිම සැප. ඉතින් එපිට සෙකන්ඩ් හෑන්ඩ් එකක් තමයි ඔය වෙන දෙයක තියෙන්නේ. මේක සාක්ෂාත් කරගන්න ඕනේ. සාක්ෂාත් වෙනකන් අපි අර දෙන ලනු මාළුවාට හැම දැම්මට පස්සේ මාළුවා කරන්නේ අනිත් කාට ඉස්සෙල්ලාවිලා කන එකනේ. කාපුවම කොක්කේනේ. ගැස්සුවාට පස්සේ ආයෙ කතා කරන්න දෙයක් නැහැ නේ. එතෙන්ට යනකන් හිතන්නේ අනිත් කාට ඉස්සෙල්ලා ගිහලා කන්න ඕනේ කියලා. මානවා නැහින කට නිසා වගේ භාවනා කරන්න යන අයත් නැහින්නේ කට නිසා. කතාවෙන්මයි ඒ අහුවෙන්නේ කයෙන් නෙවෙයි හිතෙන් නෙවෙයි කොක්කෙම එන්න මේකෙමයි. ඒ නිසා නිවන පිළිබඳව අවබෝධයක් එන්න එහෙම එහෙමයි කියන්නේ ඒක භයානකම තේරෙන්නේ. නිවන පිළිබඳව මේකයි කල යුත්තේ කියලා වැටහෙන්න අනාගාමි වෙන්න ඕනේ කියන. සෝවන් වුණාට තේරෙන්නේ නැහැ. සෝවන් වුණාට ඒක පොට්ට chance එකක්. සකදාගාම වෙනකොට ඒක නැවත සැරයක් කරලා බලලා යන්තම් කලෙලියක් වෙනවා. අනාගාම වෙනකොට තියෙනවා යකෝ ගැලවිච්ච ගැලවිල්ලක හැටි. එතකොට වැඩි ඉවර කරන්න කිට්ටුයි. එතකොට මේ පෘතජ්ජනේ දිහා බලනකොට සෝවන්ඩා මං කරපු කතාවල තියෙන බොළඳකම සුවන් වෙලා සකදාගාම වෙලා මං කරපු කතාවල බොළඳකම අඩු ගන්න කතා නොකර ඉන්න ඕන කියනකොත් තේරෙන්නේ අනාගාම වෙනකොට කියනවා ඕනම කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් ඒ ප්‍රශ්නේ දිගේ උත්තර ගෙනියන්න පුළුවන්. ප්‍රශ්නයක් අහන්න දෙන්නෙත් නෑ කාගෙන්වත් උත්තර දෙන්න යන්නෙත් නෑ. ආපු ප්‍රශ්නේ තේරුම් ගන්න ඒක දෙනවා මිසක් අත ගන්න යන්නේ මොකද දන්නවා වැඩිව කතා බතා කරන්න කිව්වොත් අහු වෙනවා. අහන ප්‍රශ්නෙට ඒක දිගේ පොඩ්ඩක් උත්තරයක් දීලා බලනවා මොකාට දෙන්න හදන්නේ කියලා. ඒක ඇත්ත ප්‍රශ්නයක් නම් එයා උත්තර දෙන්නේ නැහැනේ. ප්‍රශ්න ඕනෙත් නැහැ උත්තර ඕනේ කාටවත් උගන්වන්න බෑ මේ ලෝකේ. ඒ තරම්ම අපේ අවංකකම උඩින් ෂටගතියක් තියෙනවා. මායාවී ගතිය. නිවන තියෙද්දි ඒ අතරමැද තියෙන වෙන මොකද්දෝ પરමාර්ථයක්. ඉෂ්ට කරගන්න. පවුනේ ඒක එහෙම නැති කරන්න බෑ. ඒක දැනගෙන ඉන්නවනම් අපි බුද්ධ පුත්‍රයෝ අපි මේ වගේ දේවල් වලට ඒක තියෙන්න ඕනේ. ගමන උනන්දු කරනවා. නමුත් ඒකට වාල් වෙන්න එපා. වාල් වුණොත් අපි අර ඔච්චර කරපු අර විශාල කැපකිරීම මේ පුංචි මේ කියන්නේ ඔලිම්පික් දිනුවට පස්සේ හම්බෙන්නේ ගෝවා ගෙඩියක් නම් ඔච්චර නටනවාද ඔලිම්පික් වලට? අපිට කියන්නේ තියෙන ඔලිම්පික් දිනුවට පස්සේ හම්බෙන වැලගෙඩියක්. ඔය දිනුවා මොකෝ වැරදුනා මොකෝ. ওই ලෝකයා නටන්න හදන්නේ ඔලිම්පික් වලට. ඔලිම්පික් කියන්නේ දිනපුවාම හම්බෙන ගෝවා ගෙඩියක් විතරයි. ලැබෙන කන්නම් ඔලිම්පික් ලොකුයි තමයි. ලැබිච්ච උන් බලන්න අකාලේදී මැරුණේ ඔලිම්පික් කරපු ඔක්කොම ඩ්‍රග්ස් ගහලා අනම්මනම් කරලා මේ දිනා ගන්න කරන ස්ටීරියොයිඩ්ස් ගහනවා. අන්තිමට හොද්දි බහැලා මැරලා යනවා. ඔය දිනපු ඔක්කොගෙම චරිත පොඩ්ඩක් කියලා බලන්න නටන්න ඊට මිට වැඩි හොඳ අපි වෙලේ දුවලා දුන්න දෙනවා. අවුරුදු 30 <laughs> ඒක ලේසි ඒක. අපි කොහොමද කරන්නේ ඒක? වැරදුනා මෝ. ඒක නැතුව අපි උඩ යන්න හදලා මේ කරන දෙල්ලම තියා බලනකොට අසුතවත් පුත්‍රජනයා නිවන කියලා හිතාගෙන ඉන්නේ මොනතරම් සබම් බබුලක්ද කියලා හිතාගත්තොත් ඒක ඒක තේරෙන්නේ එයාම කවදා හරි ගිහිල්ලා ඉහළ මට්ටමට ගියාම අනේ මං එදා එල්ලෙට තියාගෙන තියෙන තියෙන්නේ මොකද්ද? ඒකෙමුත් මාන්නයක් නැති කරගෙන තියෙන්නේ. ඒකෙමුත් තණ්හාවක් ඇති කරගෙන තියෙන කියලා තේරෙනකොට කියන්න බය හිතෙනවා. කවුරු හරි කිව්වොත් එහෙම නිවන් ලබන්න මහන්සි වෙන්න කියලා ආයෙසරයක් අහන්නවා සීබුද්ධිය ඇතුවද කතා කරන්න කියලා අහන්න හිතෙනවා. දන්න දෙයක් නෙවෙයි මේ. ඒක බුදුහාමුදුරුවම කියනකොට නිවන කියලා එකක් තියෙනවා අසුතත් පුතඥයාගේ. ඒක මඤ්ඤණා කරන දෙයක්, මගේ කියා ගන්න දෙයක්, මනීමට පාවිච්චි කරන දෙයක් කෙලේශයක්. කෙලේශයක්. ඒක පිරිසුදු කරලා නියමයක බාටපත් කරනකොට නිවන කියන්නේ දෙයක් නෙවෙයි. අකිංචනං අනාදානං කිංචනයක් නෙවෙයි ආදා බදා ගන්න දෙයක් නැහැ. එහෙම නැත්තම් කියනවා මේ නිවන් ලැබලා සන්තෝෂ වෙන්න කෙනෙක් නැහැ. පාටියක් දාන්න කෙනෙක් නැහැ. එතකොට යා නැති වෙලා. නිවන් ලැබනකොට පාටි දාන මිනිහ නැති වෙලා. උත්සව තියෙන හරියක් තියෙන තියෙන පාටි දාන එකනේ. කියන්නේ කවදාකවත් නිවන සැලසුම් කරලා උත්සව කරන්න බෑ. නිවන සැලසුම් කෙරුවට පස්සේ මුළු ජීවිතේම උත්සවයක්. කොතන හිටියත් එයා ඉන්නේ සෙරමෝනියල් ලයිෆ් එකක් තියෙනවා. හැබැයි වසංගකන ජීවත් වෙන්න ඕනේ. පොඩි අහම්තුරන මම දන්නවා ෂුවර් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. වයස කීයද? 11. ඒක තේරෙනවා නම් ලොකු දෙයක්. මේ 11 ළමයි ලියපු ටික මේ අහම්තුරන්ට හොයලා දෙන්න බෑ තුනේ කුටිය. හොඳ තුනේ කුටිය නෑ. මේ සතිපාසලේ අර මම ඒ ටික මම ගෙනාවේ නෑ. අවුරුදු 11 පොඩි අහම්තුරන් ලියපු ටික මම එහෙම දීලා මට ඕන බෑ ඒක බාර දුන්නා. එතනින් ගියාම ඊයේ ගෙනත් ඊයේ තුන අපිට 16 17 කට්ටිය ලියුවා. සෙන්ට් ජෝසප් කොලෙජ් එක පානදුරේ. තොරතුරු ටිකක් දෙන්න මම කියවලා බලන්න 11 කට්ටිය ලියුවා. භාවනා කරලා සක්මන් කරලා විනාඩි පැයකමාර. පැයකමාර සක්මන් කෝ පරිහරණය කරලා ලියුවා. ඊට පොඩි ආමතු උඩ විසිනවා. ඒක ගෙනියලෙවල්ලා කවි ටිකක්කුත් තියෙනවා. කවි ලියන්න පුළුවන්. බැක් කියනවා එක තනි වචනේ. පුළුවන් හැම එකටම පුළුවන්. කවියෙන් කියන්න ඕනේ. මේතු නාකියෝ පරාදයි. ඕ අහලා කොල්ල මුල්ලේ. 70 තියා පොඩි අමරෝ 17 වෙනකොට. 17 වෙනකොට ඒගොල්ලෝ පැත්තක දාතයි. 17 17 නෙවෙයි. එනිසා අපි ළඟ බඩු තියෙන කාගේ ළඟ කාගේ ළඟ ඒ ටික හොයලා දෙමු. සතිය පාසලේ තියෙන ගොඩක් තියෙනවා. කියවලා ඉවර කරන්න බෑ. ඒ පොඩි කට්ටිය ඊයේ තිය ළමයි කියලා තියෙනවා මේ මේ වැඩ පිළිවෙල අපි පාඩම් කරන්න ඉස්සලා විනාඩි 15ක් විතර සක්මන් කරලා පටන් ගන්නවා නම් මේ පාඩම මෙච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට කවුරුත් කියලා දීලා නැහැ නේ මම බැලුවා ෆීඩ්බැක් කියලා තියෙන 20ක් විතර එක කෙනෙක් සතිය කියන එක අහලවත් නැහැ මුළු ඉස්කෝලේම ඒකල අහපු ගමන්ම පිපිලා යකෝ මෙච්චර වටිනානේ දෙපැත්තම අරුමයි මොකද අහලවත් තිබිලා නැහැ පැය කහමාර කරනකොට ඒ කට්ටිය ඒකට අදහස් පළ කරන්න හැටි එක ළමෙක් විතරක් කියලා තමයි මේක පටන් ගත්ත මේ ධම්මජීව හමුරට පින් සිද්ධ වේවා කියලා නැත්නම් මම නෑ ඒ සීන් එකේ කරන අයනේ ඉන්නේ අනේ ගුරුමෑණිවරුන් ගෝපියරුන්ට ස්තුතිවන්ත වේවා අපේ මේ අසහනකාරී හිතට මෙහෙම දෙයක් හරි හොයලා දුන්නයි කියලා ඒක අගය කරන්න හැටි හරි වටිනවා නැවත නැවත කරන්න කියලා ඒ නිසා මේ පොඩි ආම්සන් දීපා පොඩි ආම්සෝ අනික් කටට දෙන්න ඕනේ 11න් පටන් ගන්න 11 ඉඳලා ඉහළට ඉහළට ඉහළට ගහගෙන යනවා. ආදරේ සමන්ස දැන් අර කියපු දේ සමන්ස අර ඒ සක්මන් කරන විට ඒ සියලු දේම අර එක රේඛාවක් වගේ හරියටම පේනවා නේ සමන්ස. ඒ කියන්නේ අර හිස්තැන පේනවා විඥානය පේනවා. ඊට පස්සේ ඒකේ නැතිවීම වගේ දේවල් එක රේඛියවම හරියටම තේරුණාම තමයි අර අර දේවල් හරියටම තේරෙන්නේ නැහැ සමහර. අසුතවත් පුතුජනනත් අකින්චඤ්ඤායතන හිතේ තියෙනවා. අසුතවත් පුතුජන විඥාන ඡායතන තියෙනවා. අසුතවත් පුතුජනයාගෙත් නේව සංඥා නාසඤ්ඤායතන තියෙන ඒකට බයයි යා. එයා දන්න දේ අල්ලනවා. මේ කහා පාට නිල් පාට. නමුත් ඒ හැමදේම තියෙනවා. ඒ වෙන් කරලා ගන්න බැරි නිසා අගයක් නැහැ. මණික මඩේ පැටලිලා තියෙනවා. අහුල ගන්න බෑ. ඒ නිසා manussකම කියන්නෙම නිවන සහිත හිතක්. අර කක්කත් එක පැටලවිච්ච නිසා කිරි ගොමත් එක්ක කලවම් වුණාට පස්සේ කිරි කැටි ගහනවනේ. කිමි කිරි මුත්තත් එක කවදාකවත් නරකයි කිරි ගන්න වාදනේට ගොම මුත්‍ර පොඩ්ඩක් කලවන්නේ. අත් දෙකවත් හොදලා ඔක්කොම කරලා කිරි දෝල තමයි ඉතුරු ටික කරන්නේ. ඉතින් අපේ පුතත්ජන ජීවිතය කියන්නේ කිරි ගොමයි කක්කයි ඔක්කොම එක වාදනේ දාන. අර වටන දේ බොහෝම ඉක්මනට කෙලසෙනවා. හැබැයි කෙලසුණාට ඊගා චිත්තක්ෂණේ කිරි ටික ආයෙත් නැවමුයි. බුදුරජාණන්සේ පෙන්වන ඔබ අසුතවත් පුතඥයෙක් උනන් නිවන් දැකීමේ පින. ඒකට කියන ප්‍රභවය කියලා. මං හිතනවා පබස්සර මිදම් බික්ක වෙචිත්තං කියලා කියන්නේ මේ ප්‍රභවයට කිය බුදුහන්සේ කියපු නම. අදාටුවචාන් වහන්සේලා පබහ කියන වචන තෝරන්නේ ආලෝකයට සම්බන්ධ කරලා. පබහන් කියලා කියන්නේ ප්‍රභවය. potential කියලා කියනවා. ඒකට possibility කියලා කියනවා. quantum physics වල කියනවා හැම වෙලාවෙම potential possibility සමානයි. හැම කෙනෙකුගේ නිවන් දකින්න තියෙන හැකියාව සමානයි. ඒක පිළිගන්නාට්ටි අඩුයි. එන කියන්නේ නෑ නෑ අපි පව් කරලා තියෙන්නේ අපි දේවදත්ත නිකායේ අපි චබ්බගිය නිකායේ අපිට බෑ නිවන් දකින්න කියලා අඬනවා. මෛත්‍රී බුදුහාමරකන් ඉන්නවා සුද්ධ කරන්න කියලා. මෛත්‍රී බුදුහාමරෝ ආවත් ඔය බංකොලොත් හිතවිල්ල නම් තියෙන ඔය බංකොලොත් හිතවිල්ලත් එක්කම තමයි ආත්මෙත් උපදින්නේ කොහෙන්ද? බුදුහාමරොත් ඇවිල්ලා යයි ආ ගිහිල්ලා දානි ඒ බස් එකේ නෙවෙයි අපි ආවේ වෙන බස් එකක කියයි. දැන් මේ වල බලලත් 2000 2000 නමක් බුදුරු පහල ගිහිල්ලා තියෙනවා. අපි දකින්න ඇති. බණත් අහන්න ඇති. තාමත් සංසාරේ. මොකද බුදුහාමර දකින්නට එච්චර රැස්සී දෙන්නේ නැහනේ. 18 රියන්නේ අපි බලන්නේ මේ 18 රියන් බුදු පිළිවෙලකට නැන්නේ. මේ බුදුහාමර පින්නපාත කරන ළඟින් යනවා. අපි අපේ නිකාය ලොකුවම රුදියා බලාගෙන ඉන්නවා. මේ බුදුහාමර ගිහිලා. ඒ නිසා කවදා හෝ Taman ළඟ ඒ නිවන් ලබන්න පුළුවන් හැකියාව තියෙනවා කියන මේ පුංචි එකේගේ මනසට පවා දාලා ඒක මතු කරගනින් අලුතෙන් දෙයක් ලබන්න දෙයක් නැහැ මේ කක්ක අතහැරපන්. ඒකට ඒක මතුවෙනවා. එනිසා මං කියවද හිර ගෙදරේ හිර දඬුවම් ලැබිච්ච මිනිස්සුන්ට පියවර හතර සක්මන් කරනකොට ආපු ත්‍රිල් එක. පස්වෙනි එක යන්න ඉස්සෙල්ලා මට ඔබ වහන්සේට කතා කරලා කියන්න හිතුණා ස්වාමීන් වහන්සේ මෙච්චර පව් කරපු අපි මරණ දන්න නියමච්ච අපටත් සතිය පිහිටවන්න පුළුවන්. හතරක් පියවර තිබ්බ ස්වාමීන් වහන්සේ පහත් කරගන්න බැරි නෝ ඔබ වහන්සේකට ආපු ස්තුතිය නිසා. කියලා ඒක කතා කරා. ඔබ වහන්සේට දීච්ච සතුට නිසා පස්වෙනි පියවර මට කැඩුනා. ඒක ප්‍රකාශ කරා සෙනගේද. අපි මේ පාලකන්නේ අපි මරණ දඬුවම නියම වෙච්ච මිනිස්සු කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් අනික් කුස ගැන කොමන කතාවක්. ඒ නිසා ඒක නෙවෙයිනේ අපිට උගන්වන්නේ දැන් බෑ. මෛත්‍රී බුද්ධ ශාසනයකන් හිටපන්. ඒකට දසපාරමිතා පෙන්නකන් හිටපන්. අනම් මනන් ටිකක් දාලා මිනිස්සු හීනමානට දමලානේ තියෙන්නේ. ඒක නෑ කතෝලික අය ගාව. ඒක නෑ මුස්ලිම් අය දීපු ගම අපිට පුළුවන් කියලා අහපු ගමන් ලොකු සතුටක්. බෞද්ධ කියන අයියෝ කට්ටිය ඔහොම කිව්වට කොහෙද? අපිට කියලා තියෙන මෛත්‍රී බුදුහාමුදුරන් පින් පූජා කරන්න කියලානේ. එයා දැන් නාත ලෝකෙලු ඉන්න දිව්‍ය ලෝකෙලු ඉන්නේ එයාට පඬුරු දාන්න දැම්මම. නාත දිව්‍ය පුත්‍රයාට මේ මතු බුදු වෙලාවත් අපිට පොඩි ෆේවර් එකක් කරයි කියලා. හරි එහෙනම් අපි මෙතනින් එත්තාවතා ජාති ගාථා සජ්ජායනා කිරීමේ අපේ ධර්ම දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරමු.